අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 91 වෙනි භාවනා වැඩමුළුවේ තුන්වෙනි දවසටයි සම්ප්‍රාප්ත වෙලා තියෙන්නේ ඒ කියන්නේ තුන්වෙනි ධර්ම සාකච්ඡාව නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නැත්නම් කමඨාන් සුද්ධ කිරීම කියන්න පුළුවන් අපි මෙතෙක් දැනුම් දීපු විදිහට ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු කාල වේලාවට ප්‍රශ්න ලැබෙන විදිහට සභාවෙන් මතුවෙන ප්‍රශ්න වලටත් අපි සාදර වෙමු. අපි ලිඛිත ප්‍රශ්න සභාගත කරන විජේත රජී මහත්තයෙන් කරුණාන් ඉල්ලා සිටිමු. අවස්ථාවක් දෙනම්දුනේ ගෞණීය ස්වාමින් වහන්සේ මා ආශ්වාස ප්‍රශ්වාසයට සිත යොමු කළා. ගොරෝසුවට දැනෙන හුස්ම සියුම් වී දිග හුස්ම කෙටි වුණා. කෙටි හුස්මද නොදැනුණා. හුස්මට සිත එකඟ වුණා. හුස්ම වැඩියෙන් ස්පර්ශ වන දකුණු නාස්පුඩුවේ යටි තැනට සීත යොමු සිත යොමු කර ආශ්වාස ප්‍රශ්වාස ගොරෝසු සියුම් වී සිත එකඟ වුණා. ආශ්වාසය ප්‍රශ්වාසය මුලැමැදාග වශයෙන් බැලුවා. ඒත් එකඟ වුණා. ආශ්වාස ඇතිවීම නැතිවීම වශයෙන් බලා සිටියා. ඇතිවීම නැතිවීම ගංගා රැල්ලක් මෙන් ඇති වී නැති වන බව පෙනෙනවා. මේ වන විට සැපය පස්සද්ධිය බහුලයි. වේදනාද ඇති වී නැති වන බව මෙනෙහි කළා. හැම සිතක්ම ඇතිවන නැතිවන බව දකිනවා. අජීවී සජීවී වශයෙන් කිසිවක් නැත. ඇත්තේ ඇතීමක් හා නැතිවීමක් බව දකිනවා. දැන් මා කුමක් කළ යුතුද? ඉදිරියට යාමට කියා දෙන්න ස්වාමීනි. අද පසුගිය දවස් දෙකෙන් පටන් ගන්නකොට හරියට රණ්ඩු සරුවල් මේ මූල කර්මස්ථානය ගැන කමඨාන් සුද්ධ කරනට වාර්තා විදිහට කරන්න දන්නේ නැහැ කියන මගේ චෝදනාවත් ඒ වුණාට නැවත නැවතත් Tamange අවශ්‍යතාවය දනවන ලියුමුත් රාශියක් තිබුණා. අද පටන් ගන්න එකේ 100% හොඳ නැහැ. අපි නමුත් පටන් ගන්න තියෙන්නේ මූල කර්මස්ථාන පිළිබඳ කතාවෙන් ආශ්‍රත් ප්‍රසවාස දෙක එකට දාලා. මේක ඉතින් ලියුපෙකනාගේ පැත්තෙන් බලනකොට හරි ගිහිලා තියෙනවා. නමුත් මම තාමත් ටිකක් චෝදනා කරනවා මේ ආශ්වාසය කොහොමද ප්‍රශ්වාසය කොහොමද කියලා. ආශ්‍රත් ප්‍රසවාස ගොරෝසට ආව වෙනවා, ඉන්දෙන්න කෙටි වෙනවා කිව්වට ඊට වැඩිය මේක තව ටිකක් මේ වගේ හරියන වෙලාවට ආශ්වාසය කොහොමද ප්‍රශ්වාසය කොහොමද කියලා මේකත් දෙකට බෙදුවොත් පරිච්ඡේද ඥානය තව වැඩි වෙනවා. ආය දවසක මෙච්චර හරියන්නේ නැති දවසක කොතනින් පටන් ගන්නවද කියන එකට විශ්වාසයක් ඇති වෙනවා. ඒ නිසා මේ තොරතුරු වලත් මට කොච්චර දුන්නත් මදි වගේ කියන කතාවෙන් චෝදනා කරන්න පුළුවන්. ඒ කියන්නේ හොඳයි. නමුත් මේට වඩා හොඳ වෙන්න පුළුවන්. මේ ආස්වාසිය මේ ප්‍රස්වාසිය කියලා තවත් පරිච්ඡේද කරලා බලාගන්න. එතකොට ඔය තියෙන අසු කාලයේ පහු මතුවෙන ප්‍රීතිපස්සද්දී ඔටදී තීක්ෂණ වෙනවා. ඔටදී උද්දීපන වෙලා එනවා. ඒ නිසා මේ විදිහට නැවත නැවතත් මේ ඇති කරගත්ත ක්‍රම සහ විදි මේකට උදව් කරගත්ත අඩුම කැඩුම නැවතත් යොදවමින් මේක ඉඳගන්න ඉඳගන්න වාරේ ඇති වෙන්න උත්සාහ කරන්න මං කියන පතනව නෙවෙයි නැහැ කියලා කනගාටු වෙන එක නෙවෙයි. ඒ දෙයට අනුග්‍රහ කරන්න. එතකොට ඉඳගෙන නොබෝ වේලාවකී. මෙච්චර වෙලා යන්න ඉස්සෙල්ලා තමන්ට දැනගන්න පුළුවන් වෙයි පට්ටලේ. ආශස් ප්‍රසවාස පිළිබඳව සුවදකම, හාද ගතිය, ඇඳුරුම් ගතිය එන්න පටන් ගන්නවා. එතකොට Tamanට ඒකෙන් ඇති වෙන විශ්වාසය, චිත්ත ශක්තිය නිසා සක්මනේදිත් මේක කිට්ටු මට්ටමකට මෙච්චරම යන්නේ කිට්ටු මට්ටමකට සක්මන් කිරීම විනෝදාංශයක් නැත්නම් අනායාසයෙන් සිදු වෙන වැඩක් වඩපත් වෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙම පුළුවන් තරම් ඉක්මනට පස්සම්බණය කරලා සංසිඳවගෙන ඒ කියන්නේ කය, හිත, අරමුණ කියන තුනම සංසිඳුවගෙන බොහෝ වේලා ගත කිරීම තමයි අපි කාය චිත්ත විවේකයේ කාය චිත්ත සෞඛ්‍ය සම්පන්න භාවය කියලා කියන්නේ. ඊ කාවට මොකද්ද කරන්න ඕනේ කියලා කියන්නේ ආයෙත් හිත අවසන. මෙතෙන් යන්නේකත් ලොකු දෙයක්. ඉහිලා එහෙම හැතපෙන්න අරින්න. සංසිඳෙන්න අරින්න. පස්සම්බනේ වෙන්න අරින්න. තැම්පත් වෙන්න අරින්න. එතකොට කුලප්පුව තිබිලා බෑ. ඊගාට මොකද්ද කරන්න කියන තක්කු මුක්කෝ තිබිල බෑ. දැන් මේකේ පදම් වෙන්න අරින්න ඕනේ. මේකේ අපි කියන ඔය වල්දෙල් මාළුවක් එහෙම උයපුවාම උයපු වෙලාවෙම කන්නේ නැහැ. ඒක රෑ උයලා උදේ වෙනකොට හීලුනාට පස්සේ තමයි රසෙ එන්නේ. කිරි උණු කර දොවාගත්ත ගමන් මොහොන් දාන්නේ නැහැ. කිරි දොවාගත්ත ගමන් මොහොන් දැම්මට මිදෙන්නේ නැහැ. කිරි සීතල වුණාට පස්සේ මොහොන් දාන්නේ. මොහොන් දාලා හෙල්ලෙන්නේ නැතුව තියන්න ඕනේ. මිදෙන්න. අන්න ඒ වගේ මේ ඇතිවිච්ච සතිය සමාධිය හොඳට තහවුරු වෙන්න එහෙම නැත්නම් අවක් හොඳට අවක්ෂේප වෙන්න මේක නිතර නිතර මෙතෙන් යන්න හැකියක්මනින් මෙතෙන් යන්න ඉහිල වැඩි වේලාවක් මේකට යන්න ඕනේ මේක Tamange හිතේ ප්‍රകൃතිය බවට පත් වෙනවා අවිසිච්ච ගතිය විකෘතියක් මේ තැම්පත් වෙච්ච ගතිය ප්‍රകൃතියක් කියන මට්ටමට යනකම් අඩු ගන්න පරියන්කේ වැඩි වේලාවක් මේ සංසිඳීමට යන්න ඒක නෙවෙයි නිවන කියන්නේ නමුත් මේ කලබල මනසට මේකත් එක නිවනක් මේක පුළුවන්තරම් බහුලීගත කරන්න කියන එක තමයි අවස්ථානුකූලව දෙන්න පුළුවන් උපදේශය. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී මුලින් වම දකුණ ලෙස කරමි. එවිට මා ඇවිදින බව හොඳින් වැටහි. දෙවනුව එය ඔසවනවා, තබනවා ලෙස මාරු කරමි. මේ බව මාහට හොඳින් වැටහෙන විට ඔසවනවා, හරවනවා, තබනවා ලෙස මාරු කරමි. ඔසවනවා, හරවනවා, තබනවා ලෙස සක්මන් කරන විට පාදයේ පොළොව ස්පර්ශ කරනුයේ කොටස් තුනකින් බව දැනේ. මුලින් නිලුඹත් දෙවනුව පතුලේ මැදත් තුන්වෙනුව ඇඟිලිත් ලෙස ස්පර්ශ වන බව දැනේ. මේ කකුල් දෙකට ක්‍රමානුකූලව මාරු වේ. සිතට අන්න අරමුණද පැමිණේ. නමුත් සක්මන ක්‍රමවත්ව ශක්තියක් ලෙස කළ හැකිය. එක් පාදයක ක්‍රියාව නැවත නොහොත් අනෙක් පාදයේ ක්‍රියාව කළ නොහැකි බවත් සක්මන නතර වන බවත් හැඟියයි. සංසාර චක්‍රයේද මෙසේයයි සිතේ. මා ඉදිරියට කුමක් කළ යුතුද නොවැටහේ. මේ පිළිබඳ ඔබ වහන්සේ තේරුම් කර දෙනසේක්වා. ඔබ වහන්සේ තුන්රන්ගේ ආශිර්වාද ලැබේවා. මේක ਸਰවඥාන්සේ සතිය පිළිබඳව දෙන උපමාවක් රත චක්‍රයක් විදිහට. රත චක්‍රයේ මැද තියෙන බොස්කෙඩිය කරාදි තියෙනවා ඊට පස්සේ යට තියෙනවා නේමිය. නේමිය දිගේ තමයි කැරකෙන්නේ. ඉතින් එතකොට නත් චක්‍රේ කරගෙනකොට එක වෙලාවකට එක අරයක තමයි බර හිටින්නේ. ඒක ඊගාවාරයට බර දීලා යහට තල්ලුන. ඊගාවාරයේ බර ගන්න ඕමම රත් චක්‍රේ කරගෙනකොට නේමිය කරන්නේ එක අරයක ඉඳලා අනෙක් අරය දක්වා බරේ ගෙනියනවා. ඊට පස්සේ ඊගාවාරයට බර ගන්නවා. ඊට පස්සේ ඊගාකට තල්ලු කරනවා. ඉතින් මේ විදිහට යනකොට සතියේ නම ඒකාරෝ. එක වෙලාවට ඒ කාර්යයයි. රතේකට අර රාශියක් තියෙනවා. අපිට ස්පෝක් කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් අරේට දැවි කියලා කියනවා අරේ කියලා කියනවා. මෙන්න මේ අර රාශියකින් යුක්ත රතයේ එක වෙලාවට එක අරයකට බර ගන්නවා. ඒක එහාට යනකොට අනිත් එක ඇවිල්ලා බර ගන්නවා. ඒකටන්ට අනිත් එක ගන්නවා. එතකොට නීමිය තමයි එක ආරයක ඉඳලා බර ගෙනියන්නේ. අපේ මේ වැලමිටේ ඉඳලා මේ වලලු කරේ ඉඳලා නෑ මණික් කටුවේ ඉඳලා ධනහිස ප්‍රදේශය තමයි අරේ වෙන්නේ. මේ කකුලේ පාදම තමයි නීමිය වෙන්නේ. බර දීලා ඒක හේම කරකිලා එහාට යනකොට ඊගාව කකුල ඇවිල්ලා බර ගන්නවා. එතකොට එක දිගට රතේ යනකොට වම බර ගන්නකොට දකුණ කරාරිනවා. දකුණ බර ගන්නකොට වම කරාරිනවා. මේක චක්‍රානුකූලව යන්නේ. ඉතින් මේක පිළිබඳව හොඳට නිදර්ශනයක් වෙන්නපු උපාසක මහත්තයෙක් මට කිව්වා ස්වාමීන් වහන්සේ ඉස්සල්ලා විදිනකොට කොකෙක් කැවිදිනා වගේ මේ කකුල දෙක පේනවා. පහු වෙනකොට හොඳට වැඩි යනකොට ධනක් වතුර යට ඇවිදිනකොට වගේ මුළු කකුලම වතුර ගෑවෙනවා මුළු රවුමම තේරෙනවා. මේ පැත්තෙත් වතුර ඇතුලේ යනවා වගේ කකුල් දෙක තේරෙනවා. තව එක මම දන්න පදකම්ම කෙනෙක් උපාසක මහත්යෙක්ද කියලා කිව්වා. බයිසිකල් එක පැඩල් එක වදිනවා වගේ කියලා. මේකෙන් තද කරනවා හැබැයි ඒ වුණාට මේ කකුලත් මේ අර පැඩල් එකෙන් ගලවන්නේ නැතුව තියාගෙන ඉනවා. මෙහෙම මෙහෙම පුෂ් බයිසිකල් එක පදිනවා වගේ චක්‍ර දෙකක් කරකවනවා. හොඳට බලන්න ඔලිම්පික් තුන තරංකාරයේගේ හරි තරංකාරයේගේ කකුල් දෙක දිහා එතකොට පේනවා මේ එකකින් එකට බර අරගෙන මේ මාරු කරන මාරුව තමයි චක්‍රයක් විදිහට පසුකාලීන මේ විද්‍යාව නැත්නම් මානවය දියුණු වෙනකොට හදාගත්තේ. ඉතින් ඒක නිසා සක්මනේදී අර ආස්වාස් ප්‍රසවාසක එක තැනක හිත තියාගෙන බැලිලක් නැහැ. හිත තියෙන තැනත් මාරු වෙනවා. අරවන මාරු වුණාට සතිය කැඩෙන්නේ නැහැ කියන විශ්වාසය ආපුවාම ඒ යෝගාවචරයට වැඩක සතිය පාත්‍රණේ වැඩ ක්‍රියාවක සතිය පාත්‍රණේ ක්‍රියාවලියක සතිය පැවැත්වීම තේරුම් ගන්නවා. එක ක්‍රියාවක නෙවෙයි. වමේ තිබ්බ තැනත් මාරු වෙනවා, වේලාවත් මාරු වෙනවා, ස්ථානෙත් මාරු වෙනවා. වමෙන් දකුණට යනවා, දකුණෙන් වමට යනවා, වමෙන් දකුණට යනවා, දකුණෙන් වමට යනවා. කිසි බාධාවක් නැතුව අන්තිමට නිකන් පුෂ් බයිසිකල් එක බැලන්ස් එක සමබර භාවය හොයාගත්තා වගේ යන්න පටන් ගත්තට පස්සේ තියෙනවා අපි පරියන් කියන එකතරම් සතිය පිටවරක්. ශක්මණේදී නම් සතිය වමෙන් දකුණට මාරු වෙනවා. ඒ නිසා ඒ සතිය හරි සෙල්ලක්කාරයි. හරිම ක්‍රියාශීලී සතියක් තියෙන්නේ මේකෙන් තමයි අපට එදිනදා වැඩ කරනකොටත් වැඩ ගොඩක් එක්ක ඉන්නකොට මිනිස්සු ගොඩක් එක්ක ඉන්නකොට মালටි ටාස්කින් කරනකොට කොහොම හරි සතිය පවත්වන්න පිළිබඳව අවබෝධයක් ලැබෙන්නේ. ඒ නිසා මේ සක්පනේ මේ වගේ ක්ලාසයක් ආපු කෙනාට ක්‍රම දෙකකට මේක අභිවෘද්ධිය සඳහා ගන්න පුළුවන්. ඇයි මේක සක්මනේ විතරක් වැටෙන්නේ මම යහට මෙහාට නාන්න යනකොට, දංගෙට යනකොට, බුදුගෙට යනකොට ඇයි වැටෙන්නේ නැත්තේ කියලා. ඇවිදින හැම වෙලාවකම කන්දක් නැග්ගත් වංගු පාරක ගියත් අඩු ගානේ වම දකුණ මට තේරෙනවා නම් මම අරසයි. මම ඉන්නේ සක්මනක වගේ. ඒ වගේම තමයි මේ පතුල් දෙකේ විලුඹ මේ කොට්ටේ ප්‍රදේශයේ සහ ඇඟිලි තුඩු පැටහීම සතිය ආවට පස්සේ යම් තාක් විස්තර සහිතව පේනවද වගේ එදිනදා වැඩ කරනකොට අතුල් සහ පතුල් දෙකේම මේ ස්පර්ශය අහුනොත් එතන එදිනදා වැඩවල සත්‍යපවත්තනයි කියන්නේ. අතට අහු වෙන ඕන දෙයක මේ අත නිකන් පහුරක් වගේ. අල්ලන්නේ මේකෙන්නේ. අල්ලනකොට මේ අල්ලන දේ උණුසුම් ගතිය, සිසිල් ගතිය, සියුම් මිසියුම් ගතිය, ගොරෝසු ගතිය, රස්නීය ගතිය, සීතල ගතිය වැටහෙන එකට හිත දැම්මොත් අපේ අතින් වීදුරු බිම් වැටලා කැඩෙන්නේ නැහැ. අපේ අතින් වැටි බලන් බිම් වැටලා කැඩෙන්නේ නැහැ. මොකද ඒ අල්ලනකොට තේරෙනවා තමයි. වටපිට වැඩ කරනකොට බැලුවොත් තමයි කැඩේ. ආන්නේ වගේ වැඩක වැඩේ හැදී ගොනුව එන්න මේ පතුලෙන් ගත්ත අත්දැකීම අතුල් වලටත් ගත්තොත් අපේ ස්නායු පද්ධතියේ සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා. ඒකේ හැඟුම් දනවන්නේ මේ අපිච්චර්පේ විතරයි. ඇතුළට ගිය වාගේ බොහොම කලාතුරකින් තමයි හැඟුම් දනවන්නේ. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ අපිට දීලා තියෙන්නේ පචපංචකේ හැම තමයි කායන පස්සනාවට මේ අරමුණු ගන්න කියලා නාසිකාග්‍රය අතුල් අතුල් ඇඟේ හැමතැනම යම් වෙලාවක ඒකේ සතිය පිහිටවීම පුළුල් ලෙස සතිය පිහිටවීම පුරුදුනා නම් ඒක නා සම්පූර්ණ සත්‍යපට්ඨාන අරසාව ලබනවා. එචා මේ සක්මණෙන් මේ ඇති වෙච්ච ගතිය සක්මණේ තව දියුණු කරන්න. ඉතින් එහෙම යනකොටත් මේක යම් ප්‍රමාණයකට තියාගන්න එදින්දා වැඩ කරනකොට අතොල්පතොල් දෙකටම ගන්න. නැත්නම් දෙකටම අවදි වෙන්න. දෙකටම සත්‍යමත් වෙන්න. එතකොට තේරෙන පටන් ගන්නවා බුදුන් එක්ක ඉන්න වගේ දවසක. ධර්මයත් එක්ක ඉන්න වගේ දවසම තමගේ සීලය හොඳටම අරස වෙලා තියෙනවා. එතකොට කියනවා මගේ හිත හැමෙන් එළියට යන්නේ මගේ හිත හැම වෙලාවෙම අරස වෙලා තියෙන්නේ මේ හැම ඇතුලේ. සතිය කියන සීමාව ඇතුලේ. ඉතින් එතකොට ලොකු කීකරුකමක් තියෙනවා. මේක කැඩුනොත් හිත පිට ගියොත් ඒක දන්නවනම් ප්‍රශ්නයක් නැහැ. එතකොට තමයි අපි කෙලෙස් වලට මායයට විවෘත වීමක් ඒ නිසා පුළුවන් තරම් අරස කරගන්න හිත දුවන ප්‍රදේශය ඇඟ ඇතුලේ හැම සීමා කරගෙන උද්දම් පාද තල අදෝ කේස මත්තකා තච පරියන්තං කියලානේ බුදුහාමුදුරු කියන්නේ ආතලෙන් උඩ කෙස්වලින් යට හැම පිළිකේ උකට ඇත්තව මේ ප්‍රදේශයේ කොහෙ ඇවිද්දත් කමන්නේ නැහැ එතකොට සතිය කියලා හිතා ගන්න. එතකොට සතුටු වෙන්නේ. එම් පිට යන්නේ නැති වෙන්න මේ හැම එකටම සාදර වෙන්න හොඳම මධ්‍යස්ථානයක් තමයි සක්මන. විශේෂයෙන්ම සක්මන පිළිබඳව කාගරි අවදිය ඒ වගේම අත්දැකීම් බහුල වෙනවා නම් මට සහතික කරලා කියන්න පුළුවන්. මෙයාට භාවනා ගමනේ තුගක් ඉදිරියට යන්න බලන්න වැටුණට නැවත නැගිටීම හොඳට තේරුම් ගන්නවා සතිය සක්මනේ පුරුදු කරපු කෙනා. මජනිය ස්වාමින් වහන්සේ ආනාපාන කර්මස්ථානයේ වඩන විට හුස්ම සියුම් වී හෘද ස්පන්දනයේ වේගවත්ව දැනේ. කාය තුළ බිඳින් ස්වභාවය ප්‍රකට වේ. එම විනාශ වීම ස්වභාවයේ දෙස බලා සිටින විට එම ස්වභාවයෙන්ද නැති වී සිත උඩු අතට නැගී ගොස් ආලෝකමත් ගතියක් සහිතව එක වේලාවක වේලාවක් පැවතී නැති වේයයි. මේදී කායට මෙන්ම සිතටද පුදුමාකාර සුවයක් දැනේ. ගරුතර ස්වාමින් වහන්සේ මෙම ස්වභාවය නිතර නිතර දැනී දැනීම ආනාපාන සතිය නිවැරදිව වැඩිවීමක්ද යන්න පහදා දෙන්න. අපි ඉතින් අර වැඩමුළුවේ තුන්වෙනි දවසේ වෙනකොට 4 5 6 වෙනකොට ඕකෙදී නිතර ප්‍රසිද්ධ දෙයක් වෙනවා. බහුල දෙයක් වෙනවා. ඉතින් එතකොට අර ඊර්ෂ්‍යාව කියන ಗುಣධර්මයේ ಗುಣධර්මනේ අනුගුණේ ලේෂ මාත්‍රේ තමයි Tamanටම භාවනාව හරියනකොට ඒක සැක කරන එක. මෙච්චර ඉක්මනට මෙහෙම වෙන්න පුළුවන්ද මේ ඔච්චර කල් බොහොම අමාරුවෙන් හදාගත්ත එක දැන් එක පාරටම ආනපානෙත් වැටෙනවා කයටත් හිතේනවා පහසු දැනෙනවා සැහැල්ලු දැනෙනවා කියලා අර Taman වෙත එන භාවනා අත්දැකීම පවා සැකමසු බැල්මෙන් බලන්නේ මේ ඊර්ෂ්‍යා ගුණ ධර්මයේ අනුන්ගේ සැපට ඊර්ෂ්‍යා කරන එකේ ඇතුළත අනුසය ප්‍රදේශේ ඒ නිසා අපිට කියන්න බෑ අපි ඊර්ෂ්‍යා නැති කට්ටිය කියලා ඊර්ෂ්‍යා තියෙන එකේ ලේසියි ඒ නිසා Taman වෙත එන අත්දැකීමවත් හිතන අප්පා මට කොහොමද ඔහොම දෙයක් වෙන්නේ මේ මේ පස්පව් කරන ගෙවල් දොරවල් ඉන්න එහෙම නැත්නම් අපි යම් යම් දුෂ්කර දාන නැත්නම් අකටයුතුකම් සිද්ධ වෙන හිතකට කොහොමද මේම වෙන්නේ කියලා සැකවපතන. නමුත් අර අනුන්ගේ තපතට ඊර්ෂ්‍යා නොකරන ගතිය තියෙනවා නම් යථා භූත ඥානෙ එනදී එන හැටියෙන් බාර ගන්න විවෘත ගතිය තියෙනවා නම් Tamanට තේරෙන්න ඕනේ ශ්‍රද්ධාවත් සීලයත් සතියත් ඉදිරුණාට පස්සේ චිත්තක්ෂණය යන්නේ වැඩි වෙන්නේ. ඒක එකලස් වෙනකන් කොච්චර යාගය යද්දත් කොච්චර ආශ කරත් කොච්චර දන් දුන්නත් කොච්චර අනිත් දේවල් කරත් බලාතක නැහැ. ඒ නිසා අපි ඉස්කෝලේ යන කාලේ මට මතකයි පෝස්ට් කාඩ් තුනක් හරියට හිතවලා ඒ තුනීම මැද ඇල්පෙනිස් එකකින් හීල් කරපුවාම පෝස්ට්කාඩ් තුනම එක සමපාත වෙච්චාම ඇල්පෙනිස් තුලින් ආලෝකය පේනවා එහා පැත්තේ ඉටිපන්දම. එක පෝස්ට්කාඩ් එකක් හරි එහෙම වුණොත් ආලෝකය පේන්නේ නැහැ. ආලෝකය ගමන් කරන ඍජුව බව පෙන්වන්න අපිට උගන්නන පරිශ්‍රණයක් තමයි ඒක. පෝස්ට්කාඩ් තුනකම ඇල්පෙන තීල් තුනක් ගහලා එහා පැත්තේ ඉටිබන්ධමක් දාලා තුන හරියට සම්පාදිච්චාම් පේන. එක පෝස්ට්කාඩ් එකක් හරි ඇද වෙච්ච ගමන් ආලෝක කදම්බේ පේන්නේ. ඒ වගේ මේ මූල ධර්ම ටික එකතු වුණාට පස්සේ ආලෝකයේ වේගයටත් වැඩි භවනා දියුණුව. ඒක අදාහ ගන්න බැරි මේ අනුන්ට ඊර්ෂ්‍යා කරපු පරණ පාප කර්මවල ලේස. ඒ නිසා මේ ත්‍රී වීලර් වල ගහලා තියෙනවා දියුණුවේ මොකද්ද මට එන්නේ ඒ වචනේ. දියුණුවේ රහස ඊර්ෂ්‍යාව නොව ධෛර්යයයි කියන. හැම එකම කරන්නේ කාටද පෙත් සංගාහණයකනේ. කාගේද කකුලෙන් හදින එකනේ. ඒ නිසා හැම වෙලාවෙම බලන්න බාහිර ධර්මයක් වශයෙන් කවම කවදාකවත් කාගවත් දිනුවකට ඊර්ෂ්‍යා කරන්න එපා. දැන් ওই කියන තරග විභාග හැම එකක්ම ඊර්ෂ්‍යාව කරා ආපු එකක්. අද තියෙන අධ්‍යාපන පද්ධතියම ඊර්ෂ්‍යාව කරා ආපු එකක්. ඒ නිසා අධ්‍යාපන ආයතන විතර ඊර්ෂ්‍යාව කොහෙවත් නැහැ. විශ්වවිද්‍යාලවල පිරිවෙන් වල ගණ්ඩ දෙයක් නැහැ. පොඩ්ඩ අවුනොත් දියරෙද්දෙන් බෙල්ල කපනවා. බැෂොප් කරනවා කියලා දැනගත්තොත් ඌට වෙනම යන්ත්‍රයක් දාන්න ඕනේ. මොකද එක්ක වහදෙනවා. එතන විභාගය දාලා උදේ පාන්දර නිදි වේත් එක්කක් දෙනවා. ඉවරයි. ඒ නිසා අපි විභාග කරලා දියුණු වෙච්ච ඇත්ත නිසා අපි ළඟ ඊර්ෂ්‍යාව නැහැ කියන්න බෑ. මේක ඇත්තටම තේරෙන්නේ ඕනියම තමයි තමන්ගේ ප්‍රතිඵලය එනකොටත් අවදී. එහෙම දෙයක් වෙන්න පුළුවන්ද කියලා ඒ දේවල් පිළිබඳව සැක හිතන ගතිය නිකන් ලාවට වගේ තේරුකාණේ ස්වාමීන් වහන්සේගේ පොතේ ලියලා තියෙනවා গুপ্ত කර්ම යටතේදී භාවනා කරනකොට තමන් වෙත එන අරමුණු ප්‍රතිඵල දැකලා මම මේ විපස්සනා කරනකොට කොහොමද මට මේ සමත ධ්‍යාන එන්නේ කොහොමද මට මේ සමාධිය එන්නේ කොහොමද මට ආලෝක පහළ වෙන්නේ කොහොමද මට මේ සහැල්ලු එන්නේ වුණා මේ සමතකාරයේ බුදුරනේ අපිට එන්නේ කොහොමද කියලා සෑහෙන්න පිටිස දක්කු මුක්කු වෙනවා භාවනාව කියන එකට ඔය සමත විපස්සනා කතා නැහැ විශේෂයෙන්ම සතියට කොහොමඩක්වත් නැහැ. නිසා සතිපට්ඨාන කරන යනකොට ওই දෙකෙන් කොයි එකුණත් එන්න පුළුවන්. ඊර්ෂ්‍යා කරන්නේ නැති එකනෝ එකටවත් අකුල් හෙලන්නේ හේතුව ලැබුණොත් ඵලය ලැබෙනවා. තමන්ම හේතු සපේලා ඵලය ලැබෙනකොට ඒක ගැන සැක කරන ගතිය තමයි මේ ඒ පංචනික ධර්මයේ ඊර්ෂ්‍යාව සම්මාන. ඒ නිසා සම්පූර්ණ බුදුන් ජීවිතේ පූජා කරලා වාඩි වෙන්න බුදුන් ද ශරීරයක් පූජා කළ වාඩි වෙන්න නැත්නම් දිවි රත්නයේට ඒක ලෙවල තමයි සීලය ආවර්ජනය කරන්න සද්ධාව නිසානේ අපි මෙතන ඇවිල්ලා තියෙන්නේ ඊට පස්සේ වෙන්න මොකක්වත් වට පිට බලන්න පස්සේ සතිය ඉරිපත් කරගන්න වෙන්න ඕන දේ වෙනවා වෙන දෙයට අකුල් හෙලන්න එපා අකුල් හෙලීම ධම්මවිචේ සම්බොජ්ජංගය තීක්ෂණ නුවණ විචාර බුද්ධිය මීමන්සාව කියලා වංචනික ධර්ම වලට වැඩ කරන්න දෙන්න එපා. භාවනා කරන පස්සේ ප්‍රතිඵල ලැබෙන එක මට අයිති දෙයක් නෙවෙයි. භාවනාව හොඳ නම් හැදෙයි. නැත්තම් නොලැබෙයි. කරන කටයුතු විතරයි මගේ වගකීමට වැටෙන්නේ කියලා මේ වගේ හරිය වෙලාවක් එනකොට ඒක දිහා මුදිතාවෙන් මේකට අපි තව වචනයක් පාවිච්චි කරනවා සමාදම් වෙනවයි කියලා. එන් ප්‍රතිඵල සමාදම් වෙනවයි කියලා කියන්නේ අනිත්‍ය සංඥාවට ඉඩ තියෙනවා. මෙහෙමම විය යුතුයි කියලා නිච්ච සංඥාවක් නැහැ. ඉතින් ඒක විශාල මානසික සම්මාදිටියට බලපාන යෝනිසමනස්කාරයට බලපාන දෙයක්. ඒක ජම්මින් එනවද භාවනාවෙන් එනවද කියලා කියන්න බෑ. නමුත් ඒ සඳහා විවෘත කරන්නයි අපි මේ අනුමාන සූත්‍රය ඉස්සරහ තියාගත්තේ. ඒ නිසා භාවනා කටයුතු කරන ගමන් හේතු සම්පාදනය කරන ගමන් එන ඕන දෙයකට අතුරු ආන්තර කරන්නේ නැතුව අකුල් හෙලන්නේ නැතුව කෑදර වෙන්නේ නැතුව ඉදිරියට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා උජිනේ ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කොටස් දෙකයි පළවෙනි කොටස නිවන් මඟ ගමන් කරන අප වැනි පැවිදි අය පැවිදි භාවයට පත් වූ අයට ශාසනයේ යම් වත්පිළිවෙත් ආදී පැවරී තිබේ. ඒ වත්පිළිවෙත් මෙන්ම ශාසනයට වරන් ඇතුළේ දායක අයට අපෙන් නිතිය යුතු යම් යම් කාර්යයන් ඉටු කිරීම නිවන් මඟට බාධාවත්ද? දෙක නිවන් මඟ ගමන් කිරීමට ආත්මාර්ථකාමී විය යුතුද? ඒකාන්තේම ආත්මාර්ථක අපි වෙන්න නැත්නම් වෙන්න බෑ. මං කියන්නේ be mindful and mind your own business. එච්චරයි. මේ තමන්ට මේ හම්බ වෙච්ච වෙලාවේ තමන් කළ යුතු කාරණා ටික කරනවා විතරට මේ සමාජ සේවයයි අනම්මනම් කරන්න හදනවා කියලා කියන්නේ සෙන් බුද්ධ ආගමේ උගන්වනවා ගංග පටුණං වේගයි ගංග පළල්නම් වේගයක් නැහැ. බොහෝ සමාජ සේවාවල් කරන්න කියලා අලල්ලු වෙන්නේ මොකද? ගමන් වේගය අඩු වෙනවා. ඒක නිසා අපි කලාතුරකින් මේ වගේ වැඩකට හිත දාන්නේ. ඒක දාපු වෙලාවේදී අමර විතක්ක, ජනපද විතක්ක, අනවඤ්ඤත්ති පරිසංයුක්ත විතක්ක, ලාභ සංඛාර පරිසංයුක්ත විතක්ක, පරාදුන පරානොද්දායතා පරිසංයුක්ත විතක්ක කියන දේවල් වසවසෙන් සලකලා පැත්තකට දාන්න. භාවනා නොකරන වෙලාවට නම් ඒව හොඳයි. ඥාති විතක්ක, අමර විතක්ක ඉතින් හොඳ දේවල්නේ. භාවනා කරන වෙලාවට ඒක තමයි ප්‍රධානම බාධා. ඒ ටික අයින් කරන්න බැරි නම් භාවනා සමාධිය ආපු ගමන් ඉතින් ඥාතින් ගැන කල්පනා කරන්න පටන් ගන්නවා. ලාභ සත්කාර ගැන කල්පනා කරන්න පටන් ගන්නවා. වැනුණා ආයින්ද කල්පනා කරන්න පටන් ගන්නවා. ලෙඩ නොවි සිටීමට කල්පනා කරන්න පටන් ගන්නවා. දැන් මෙතන භාවනා කරමින් ඉඳදී ආණ්ඩුව පෙරලියක් දන්නෙත් නැහැ. ඩොලර් එක ගණන් නැගලක් දන්නෙත් ඔන්න ජනපද විතක්ක කල්පනා කරනවා. ඉතින් මේවා කල්පනා කරන්න ගියාම අර භාවනාව එතරම් නැහැ කියන්නේ. ඒක අකුසල් නෙමෙයි gedaraතොර ඉන්නේ. මෙතෙන් ආවට පස්සේ ඒක නිසා සුද්දෙක් ලියලා තියෙනවා හොඳත් වඩා හොඳත් දෙක තියෙනකොට මිනිස්සුෙකුට වඩා හොඳට යන්න බැරි Tamange හොඳ ගති ටික නිසා කියලා. හොඳ වෙන්න හැදුවොත් වඩා හොඳට යන්නේ නැහැ. එසා Tamange හොඳ ගති සේරම පොල්ලක් වෙනවා, බාධාවක් වෙනවා, කරදරයක් වෙනවා වඩා හොඳට යන්න. මේ කවුද කැමැති Tamange හොඳ ගති පාවා දීලා වඩා හොඳට යන්න? එවනම් මේ නෑයෝ. මේ ජනපද විතක්ක මේකේ පරාරෝද්ධයත අපරිසංවිත විතක්ක බබයි බේසමයි දෙකම අල්ලලා විසිකරුවා වගේ දැන් බබා තියාන බේසමයි වතුර විසිකරන එකනේ කරන්නේ. බබත් එක්කම විසිකොල දාන්න පුළුවන්. කන්දෙන් බල්ලට කොණ්ඩු පෝ කිය කරන්න බෑ. මං දන්න විශේෂයෙන්ම මෑණිවරුන්ට බෑ. අපි ඔක්කොම බදාගෙන ඉන්නේ. මෑණිවරු කියන්නේ මේ තට්ටේ කාලා දිගුර කරපු නිසා කොයි අම්මටත් බෑ. මට අර එංගලන්ත ගියාට පස්සේ ඒ නෝනා කියන කතා කරලා ස්වාමීන් වහන්සේ මොන අපිසු කතා කරනද ඔබ අතර තියෙන සංයෝජන 11 10යි අපිට 11ක් තියෙනවා කියන්නේ. ආ මොකද්ද කොඹට වැඩිපුර තියෙන්නේ? මේ දරුවන්ට තියෙන කැමැත්ත. ඒක පිරිමින්ට වැඩිය ගෑනුන්ට තියෙන අමතර සංයෝජනයක්. ඒ නිස්සාරණවන්නේ මොනම දෙයකටවත් මොන් කිසිම හේතුවක් නිසා තල්ලුවක් දෙන්නෙම නැහැ. නිසා අපිට චෝදනා කරන අපි බුද්ධ ආගම නෙවෙයි. අපි පින්කම් කරන්නේ නැහැ, කටිට පින්කම් කරන්නේ නැහැ, බෝධි පූජා තියන්නේ මොනම දෙයක් නැහැ. ඕගොල්ලෝ ඒකට දන්නේ නැහැ නිසාන්ට විතර කවුරුවක්ව සලකන්නේ මොනම තැනකටවත් ලංකාවේ. හැම පැත්තෙම අපිට සලකනවා. මොකද අපි කාටවත් උදව් කරන්නේ නැහැ. මල ගෙදරකට යන්නේ නැහැ, පාංශු කූලයක් නැහැ, තුන්වරු පිළිත් නැහැ, වරු පිළිත් නැහැ. කවදාවත් නැහැ. ඒ කරන කට්ටිය ගෙවිලා ගෙවිලා රිට්ටයි හැන්දයි ඒකල බැනුනොත් ආන. ඒ මිනිස්සුගේ බිරිත්තාල අපිට පූජා කරන්න තෑගි. මනේ ස්වාමීලා උත්කෘෂ්ඨ ප්‍රතිපත්තිය කරන්න කියලා අන්නේ දක්ෂකමයක් හොයාගන්න ලපා. මේ ලේසි පහසු කරන වැඩ කරලා තියෙදි. මේක කළ හැකි කියලා මං කියන්නේ. මම පැවිදි වෙන්න ඉස්සෙල්ලා මං අයියට වන්දනා කරන්න ගිය වෙලාවේදී අයියට මං කතා කරලා කිව්වා. අඳින්න අදහසකුත් නැහැ, මුදල් පාවිච්චි කරන්න අදහසකුත් නැහැ කියලා. මට බැන්න පැය භාගයක් විතර. සම්පූර්ණ මති ideologies ඔක් කරන්න පුළුවන් දේවල්ද මේ ලෝකේ මම කිය ප්‍රශ්නේ නෑ කරන්න බැරි කියලා මම මේකයි කරන්න යන්නේ අනේ අනේ සයිකියාට්‍රික් කෙනෙක් ගාවට යන්නේ කිව්වා ඉස්සලා ඔළුව නරක් වෙලා තියෙන කියලා මේ කාලේ සල්ලි පාවිච්චි කරන්න තියෙන්න පුළුවන් මේ කාලේ රැට නොකා ඉන්න පුළුවන් මේ කාලෙත් පැවිද්ද කරන්න පුළුවන් භ්‍රමචර්යය රකින්න පුළුවන් කියන එක ඒ අයියට හිතන්නවත් බෑ මගේම අයියා මම ඒතර මීටර දැකලත් නැහැ අර නිකන් ආපු අදහසක් කියලා. නමුත් පුළුවන් බව වෙන්නපු එක ලොකු දෙයක්. එහෙම දෙයක් තියෙනවා කියලා එහෙම ආදර්ශයක් තියෙනවා මේ පවතින පද්ධතියක් තියෙනවා ආයතනයක් තියෙනවා කියලා ඒක නිසා අරකින් තමයි කවුරුත් පටන් ගන්න. අව කවුරුත් පටන් ගන්න පරානුද්යතාවයෙන් ඥාති විතර්කයෙන් ජනපද විතර්කයෙන් අරයට මට උදව් කරන කතා තමයි. මේ සේරම වර්තමාන මොහොතේ ද්වේෂ කරන එකේ ලකුණක්. මුළු සංසාරේ පුරාවට අපි කරලා තියෙන වර්තමාන මොහොත ද්වේෂ කරන්න নানা ආකාර හේතු කර්ම හොයා ගන්න. ඉන්සාව ඒ තේරෙතම කියන්න පුළුවන් පමාව. වර්තමාන මොහොතට කියන ද්වේෂයේ බාහිර රෝග ලක්ෂණේ තමයි මේ අරයාගේ මෙයාගේ යුතුයකම් ඉෂ්ට කරන එකයි සමාජ සාසන සේවාවල් කරන එකයි සිංහල බුද්ධ ආගම් වෙන එකයි මේ මේක පැත්තක දාලා ජීවත් වෙන්න පුළුවන් බවයි අපි මේ දවස් 10 15 ඉගෙන ගන්න නිස්සාරණවනේ හැමදාම කරේ. ඒ නිසා පුළුවන් තරම් මේක අඩු ගානේ දරාගෙන කරගන්න බැරි නම් සාදු කියලා අනුමෝදන් වෙන්න ඉස්සරහට යනකොට බිවට සාදු කියන්න යන්නත් එපා මේ පින්කම් කටයුතු වලට කරන්න දෙයක් නැහැ පුරුද්දට කරන්න ඉස්සරහට පුළුවන් තරම් බලන්න තමන්ගේ වැඩක් බලා ගන්න සත්‍යමත් වෙන්න be mindful mind your business ගාමී ස්වාමින් වහන්සේ අප ඉතා ළඟින් ඇසුරු කරන කෙනෙකුගේ යම් වැරදි මතකයකට යොමු ඇතනම් එවන් අවස්ථාවල එහි ඇති අනර්ථ භාවය පෙන්වා දීම වරහණතුලි කරුණාවෙන් අප යන නිවන් මාර්ගට බාධාවක් දුන. ගිහි අයෙකු පැවිදි පිළිවෙත් වලට බාධා සහිතව හැසිරේ නම් එවන් ගිහි අය ඇසුරෙන් ඈත් කිරීම වරදක්ද? වරහණතුලි මේ අසන්නෝ භාවනා භාවනාවට පිටතින්. නිසා සමාවන සේක්වා. ඇත්තට පැවිදිවට භාවනා කරන්න බෑ පැවිද්ද මහානක්ම කරනවා නම් පැවිද්ද සිව්පසේත් නම් සලකන්නේ ගියන්න බාධා කරතයි. අපි සිව්පසේත නිවේ ප්‍රධාන තැන දෙන්නේ විවේකයෙන් නම් හොදකලාවට නම් මොන භූතයටද පුළුවන් හොදකලාවට බාධා කරන්න. මොකටද බෑ. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා විවේක තුනක් තියෙනවා. කාය විවේකයෙන් නැති කරන්න පුළුවන් ඇඟ අහලා හොල්ල හොල්ලා ඉඳලා. එල්ලුවත් මොකද තමන් හොල්ලන බව දැනගෙන ඉන්නවනම් චිත්ත විවේකේ කැඩෙන්නේ නැහැ. උපදී විවේකේ කැඩෙන්නේ නැහැ. ඒ නිසා කාට හරි හොරකම් කරන්න පුළුවන් වෙන්නේ රූපාකාරයේ බාහිර ඕලාරික දේක පුළුවන්. ඒක දෙන්නේ යාට. බුදුරජාණන්සේ දේශනා කරන මහණ යමක් උඹේ නොවේදක දීලා දාපන්. යේසුස් වහන්සේ කියලා තියෙනවා සල්ලි අයිති ජෝත්ජජ්ජරවන්ට. ඔක ජෝත්ජජ්ජරන් දීපන්. උඹ ඊගා කල ජීවිතේ තුර ජෝත්ජජ්ජර මොන කරන්නේ? ಅಲ್ಲಿ ಸಾಕ್ಕು ಇದಾಗತ್ತೆ ಜೋಜಾಜು ಹೋಗಟ ಅಂಗಿಲಿ ಗಾಯ බදු ඉල්ලන්නේ අනම්මනගේ ජෝජජෝගේ ජෝජජෝ දීපා. උදේනන්සික උඹට අයිති නැති යමත් මේක දීපා. ඔය ගිහියෝ අපිට පෙනී පුම්බන් දෙන්නේ සිංපසෙටනේ. ඉතින් දාන්නේ කයි. ඉවරයි. එසක කියන්නේ ඉජෝ ඉජෝ කියලා කතා කරනවා. කැමති නම් වරෙන් වැඩේ කරලා ඵලයක්. කවුද අපිට වෙන්නේ මොකක්ද? හොඳට කල්පනා කරලා බලන්න ඕගොල්ලෝ මොකකින් හරි සිව්පසෙට බැඳිලා. දීපසෙට ගීගම රජුට ලොකුයි. අපි පුළුවන් තරම් බලන්න ඕනේ ප්‍රයෝජන සරකලා වස්තු පරිභෝග කරන ආජීව විවහාරින් උනට පස්සේ වස්තු දීප ගියා. එතකොට මොනවක්වත් කරන්න. ඒ නිසා එතෙන්ට යන්න තමයි අපිට බුදුහාමුදුරෝ විනයක් ගන්නලා තියෙන්නේ. ඒ විනය දැනගත්තට පස්සේ පැවිදි කමත් ශක්තිචර දෙක මේ කිසි වෙනසක් නැහැ. මේ ශක්තිච තනතුරක් අපිට බුදුහාමුදුරු දීලා තියෙන්නේ සම්පූර්ණ ස්වාධීනයි. ඊයේත් එක්ක අන්‍යෝන්‍ය සම්බන්ධය පවත්නවා. අපි ඊයත්ංගෙන් සිව්පසේ අපේක්ෂා කරනවා අපි ආර්ථික ධර්මයෙන් අනුශාසනා කරනවා. එහෙම නැති වුණොත් තමයි අපිට යටහත් පහත් වෙන්න වෙන්නේ. ඒක නිසා මම නම් හිතන්නේ ගිහියෙකුට පුළුවන් වෙයි කියලා අපිට කරදර කරන්න. හැබැයි මම අනුකම්පාවෙන් ඉල්ලා සිටිනවා ගිහියන්ට නම් කරදර කරන්න නම් එපා. යත්තන්ට ඇත්ති වෙන්න කරදර තියෙනවා. අපි දෙන්න ඕනේ නැහැ කරදර ගියන්. අපි පුළුවන් තරම් තියෙන්නේ අපි කරදරයක් නැතුව ජීවත් වෙන බව බලන්නයි පළවෙනි ප්‍රශ්නේ කියන්න තියෙන්නේ අපි ඇසුරු කරන කිට්ටුවන්තෙක් නොමග යනවනම් ඒ පව්කම කරලා තියෙන්නේ ඒ කරපු එක නයි මායි දෙන්නම එකතු වෙලා. එයාගේ පවක් නෙවෙයි මේක දෙන්නගේම පවක්. නැත්තම් අපිට එයා කිට්ටුවන්තෙක් වෙන්නෙත් නැහැ ඌ ඇහෙන්න යන්නෙත් නැහැ අපිට පේන්න යන්නෙත් නැහැ. ඇහෙන්නේ පෙනෙන්නේ එකතු වෙලා පව කරපු නිසා. ඒක නිසා ඒක එයාගේ දෝෂයක් නෙවෙයි මගෙත් කොටසක් ඔකේ තියෙනවා. ඒ නිසා එයාට අනුකම්පා කරන්න ඉස්සලා බලා ගන්න. ඇයි මේ අහල පහල ඉන්න කෙනෙක් පව් කරන කෙනෙක් මගේ කියා ගන්න මේ මමවත් මට නැති කාලේ මමවත් මට නැති කියලා බුදුහාමුදුරුවෝ කිදීලා තියේදී කුතෝ පුත්තා කුතෝ ධනං කියලා බුදුහාමුදුරුවා අත්තායි අත්නෝ නාතෝ අත්තායි අත්නෝ නැති කුතෝ පුතෝ පුතෝ කුතෝ ධනං ඒක නමගේ අයිතිවාසිකමක් කිට්ටුවන්තෙක් කියලා හිතන්නේ ඉතලා මම වෙමි කියන එක ගන්න බෑ. එතනම වැරදිනේ. ඊට පස්සේ මටනේ එයා සම්බන්ධ වෙන්නේ. ඉතින් මෙවැනි පව් කරන කෙනෙක් හෝ පින් කරන කෙනෙක් මගේ කියා ගන්නවා නම් කිට්ටුවන්තයි කියලා කියා ගන්නවා නම් මොකද්ද මේ බදාගෙන තියෙන්නේ? ඉතින් භාවනා කරන අපිට අනික් අයට බැරි වුණාට අඩු ගන්න සංකල්ප මට්ටම මේක හිතා ගන්න පුළුවන්. බුදුසසුනේ දේශනා කළ තියෙන විදිහට ඒ ආනන්ද සිටු කතාවේ දීලා තියෙනවා පුතාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තයි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධන මට දරුවෝ ඉන්නොයි මට භවෝග සම්පatti තියෙනවායි කියලා මෝඩය පෘථග්ජනෝ වෙහෙස ගන්නවා හිතට තමන්ට තමන්ටවත් නැති කල්ලි මහණෙනි මොන පුතුද මොන දරුවෝද කියලා බුදුහාමලා ඉතින් බදාගත්ත තරමට පව් තමයි අතහැරපු තරමට තටු දෙකක් සහිත කුරුල්ලෙක් තටුබර සහිතව අහස පියාසරණාතේ යන්න පුළුවන්. ඉතින් ඒක ඔක්කොටම කරන්න බෑ. පැවිද්දට නම් ඒක දැනගත්තත් නොදැනගත්තත් දැන් එකට කිවිසගෙන ඉවරයි. ඒක නිසා මේ බැඳීම ඇති කරගන්නේ මම මේ සංසාරේ දෙන්න එකට පව් කරපු නිසා එචා දැන්වත් අඩු ගන්න පව් නොකර ඉන්න මගේ මේ ආත්ම දෘෂ්ටි මේ අහල පහල කදෙක කරන පව් කියන මිනිසෙක් මමයේ මාගේ මගේ ආත්මය කියා ගන්නව නෑ ඒ මනසට මේ රූපේ සහ රූප සංඥාව දැකලා කවදා පුළුවන් වෙයිද මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියන්නේ. මේ තමම නේසෝ අමස්මි නමේසෝ වත්තා කියන්නේ. නිසා මේ වගේදී පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. යා කරන වැරද්දට කර්මෙන් සහ කර්මඵල යනුව කර්සන් දෙයි. එයා හදන්න මට කිසිම අධිකාරී බලයක් කවුරක්වත් දීලා නැහැ. මා විසින් පටව ගන්න ලද්දක් ඇර. ඒ තමයි මනුස්ස ලෝකේ තියෙන අපහාස කටයුතු තුච්චම වැඩේ තමයි අනෙක් කෙනාට උපදෙස් දෙන්න මට යුතුයකමක් තියෙනවා කියලා Tamanට පටවගන්න. මේක තමයි හැම දේශපාලන න්‍යායකම මූල ධර්මයේ මේ අනුන්ට සුභසිද්ධිය සදා දීමේ වගකීමක් මට තියෙන කියලා මම පටව ගන්නවා. මෙච්චර කැතකමක් මනුෂ්‍ය ජීවිතේම නැහැ. මනුෂ්‍ය මනසක ඇත්තෙම නැහැ. තමනුත් මෙච්චර අසතර වෙලා ඉඳලා මේ අනුන්ගේ කොන්තරත් බාර ගන්න එක. කවුරු හරි ඉල්ලුවොත් ඔබතුමා හෝ ඔබතුමීට මේක උදව් කරන්න පුළුවන් කියලා ඔක්කොම මේ කරන්නේ. හැබැයි එහෙම නැත්නම් නෑ ඉක්ම වෙන්න ඕනේ නෑ. මුස්ලිම් මිනිස්සුෙක් වෙන්න පුළුවන්. සතෙක් සර්පෙක් වෙන්න පුළුවන්. නමුත් මේ මම හොයාගෙන ඉල කාට උදව් කරන්න තියෙනවා නම් ඒ අරගෙන උදව් කරන මේක මටම කරගන්නේ. මගේ ආත්ම ස්නේහයට කරන උදව්වක් කියන එකයි බුදුරජාණන්සේගේ විග්‍රහය. උච්චින්ද සෙනේ මත්තනෝ කුසුකංසාර දිකංග පාණිනා වතුරට බහැලා නිලුවක් දණ්ඩෙන් කඩා හෙලන්නාසේ කුමුදක් දණ්ඩෙන් කඩා හෙලන්නාසේ ආත්ම සෙනෙහස නැති කරපං ඒකට අනුන් කරන වැරදි නෙවෙයි තමන් කරන වැරදි වලිමුත් විසඳන්න විසඳෙන්න අවෝසි වෙන්න ක්‍රමයක් තියෙනවා. ඉතින් මේව හොඳ අනුමාන ඥාන අනුමින ඥාන පාර කරගන්න හොඳ අවස්ථාවල් සමාජ අවස්ථාවල්. ගාමිණී ස්වාමීන් වහන්සේ මා මූල කර්මස්ථානයේ හැටියට අය සැහැල්ලුවෙන් තබාගෙන උදරේ පිම්බීම හැකිලි මෙනෙහි කළමි. පිම්බීමේදී යම් බරගතියක් අපහසුතාවක් ගතියක් පෙරවීම ස්වභාවයක් දැනුනි. ඇකිලීමේදී විශාල සැහැල්ලුවක් මහ බරක් නිදහස්වන ආකාරයක් දැනුනි. පිම්බීමේදී පිම්බීම ලෙසත් හැකිලීමේදී හැකිලීම ලෙසත් ක්‍රියාව සමග මෙනෙහි කළ හැක. නමුත් වාර 20කට 30කට වඩා එක දිගට එය කළ නොහැකි වේ. දැස් පියාගෙන එම ක්‍රියාව දෙස බලා සිටීමේදී නොදැනීම සිත වෙනත් අරමුණකට යොමු වේ. බොහෝ සෙයින් සිදුවන්නේ නිින්ද යාමයි. එයද නිින්ද යාමක්ද කියාත් අවබෝධයක් නැත. නැවත තිගැස්සී ඇහැරි පිම්බීමට හැකිලීමට සිත යොමු කළද නැවත නැවතත් එම ක්‍රියාවම සිදුවේ. වරාණ ඉදිරි නිින්ද යාම. ගෞණීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ඊයේ දිනේදී මේ සම්බන්ධ බොහෝ කරුණු කියා දුන් නමුත් මාහට තාමත් ඒ කෙලෙස් සිත මගහරවා ගැනීමට නොහැටෙහි. මා මීට පෙර භාවනා කළද කරද නොමැත. මේට කළ යුත්තේ පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් নমස්කාර පූර්වක විල්ලා සිටිමි. ඔය මේ කල්ප කෝටි ගණක් අපේ හිතේ තිබෙන සිමේ මලකඩ හරි කියන්නේ මෝහ පටල කියලා. ඒ මෝහ පටලයක දවසෙන් දෙකකින් ගලවන්න බෑ. නමුත් අඩු ගාණයකට හිතේදීලා මානසිකාරයේදීලා මෙන්න මෙතනයි මං කළ යුත්තේ කියලා දැනුණා නම් ඒක හැබෑ වෙනසක්. ඒක උනාට පස්සේ ඉතින් කොහොමඩක්වත් ඕකේ කෙලවරට යනවමයි. ඉතින් මේ මේ ප්‍රශ්නේදී මං කැමති මේ ප්‍රශ්න දීපෙකන මට මං අහන හරස් ප්‍රශ්නට උත්තර දෙනවා නම් ඒක මම දන්නවා හොඳටම සභාවට තොරතුරු එකතු කරන දෙයක් වෙනවයි කියලා මේ නිින්ද ගියාට පස්සේ මේ හිත පිට ගියාට පස්සේ නැවත පිම්බීම හැකිලීමට පැමිණීම හිතල කරන එකක්ද ඉබේ සිදුවෙන එකක්ද කියලා මට දැනගන්න ඕනේ. නිින්ද ගියාට පස්සේ නැවත අරමුණට එනවයි කියලා තියෙනවනේ. ඒ එන එක මම කර හිතල කරලා ගන්න එකද සචේතනිකව සවිඥානිකව ඕ ඉබේම අරමුණට එනවද කියන එක කියන්න පුළුවන් නම් උත්තරයක් තියෙනවා. එතන පැහැදිලි ඒක ප්‍රශ්න නාපු අනිකටත් ලොකු පූර්වාදර්ශයක් වෙන්න ඉඩ තියෙනවා. කැමැතිද මේ ප්‍රශ්න කරු සභාවට ඉදිරිපත් වෙන්න? ආතරයි ස්වාමීන් වහන්සේ ඒ නිින්ද යන එක වගේ දැනෙලා එකපාරට තිගැස්සিলা නැවත කර්මස්ථානෙටම යොමු වෙනවා. ඒක ඉබේ හිතලා කරන එකක් නෙමෙයි ඉබේම සිද්ධ වෙන එකක් වගේ තමයි දැනෙන්නේ. ඒක අම්මා ජීවිතයකට තාත්තා ජීවිතයකට ගුරුවරයෙක් ජීවිතයකට කොහොමද මේ ඉබේම හොඳ දේ වෙන්නේ? හොඳ දේ හොඳයිනේ දැන් නරක ගේතන අපව අපව අරමුණට ඉන්නේ කොහොඳයිනේ. ඒ හොඳ දේ ඉබේ වෙන්න මොකක්ද ආසන්නම කාරණාව? ඒ අර අරමුණ තුනම හිතපු නිසා කියලා හිතෙන්නේ සාහනකට. දැන් ඒ ක්‍රියාව දිහා බලාගෙනමනේ හිතේ. නැවතර ඒ ක්‍රියාවෙන් හිත වෙන වෙන හිතකට ගියත් ආපහු ඒක මතක් වෙලා එකපාරට එතෙන්ටම යනවා. මේ තමයි බයලජ්ජාව කියන එකේ ලේසි. මේ බයලජ්ජාව තියෙන කෙනාට හිත පිට යන්නේ නැහැ කියලා දෙයක් නැහැ හිත පිට යනවා. ගිහිල්ලා යම් තැනක කොහොමද දන්නේ ඒක සිද්ධ වෙන්නේ මනසට තියෙනවා මං පිටපොට කියලා. කියපු ගමන් ගපාට ගෙනල්ලා ආයේ අම්මා ගොඩකට බබා ඉන්නා වගේ ආව බැලසට දුවගෙන ගියා වගේ මුවා බැලසට ගියා වගේ අර මුන්ට එනවා. බුදුරජාණන්සේ මේකට කියන්නේ සතුප්පාඩේ කියලා. පිට ගියේ හිත පිට ගිය බව දැනගත්ත ගමන් ආපහු Taman ඉන්න තැනට එනවා නම් මරණදීවත් වික්ෂිප්ත මනසකින් මැරුණත් ඊගාවාත්මදී ওই ලකුණ සම්පූර්ණයෙන් Tamanට උදව් කරනවා කියලා කියනවා. ඉතින් දැන් මම ඇහුවොත් මෑණියන් ආංශගෙන් මේ ගතිය වැඩිකරන්න නැත්නම් මේකට තව අපි උදව් දෙන්න අනුග්‍රහකරන්න සප්පාය කරනු සලකන්න මොකද්ද කරන්න ඕනේ කියලා හිතෙන්නේ Tamanගේ මනසට. හිත වෙනතකට යන ඒ අර නිින්ද යන එකද කියන එකත් අවබෝධයක් නැහැ ස්වාමීන් වහන්සේ අර තිගැස්සීලා එකපාරට නැවත කර්මස්ථානට යොමු වෙන එක අර හිත වෙන අරමුණකට යන එක නවත්ත ගන්න නැතුව අර අරමුණේම වැඩි වෙලා ඒ වුණොත් මේ ආපහු වෙන එක බලන්නවත් හම්බ වෙන්නේ නැහැ මේක අර ආයකට පොල්ලක් දාන්න හදයි මං කියන්නේ වඩ වඩා නිින්ද යේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඉතින් එතකොට න්යාපව වෙන එක බලන්න පුළුවන් මේ තේරෙන්නේ නැද්ද ඉච්චරයි ඒ නිසා කියන්න තියෙන මායයට තෝ නිින්ද යන හැම වෙලාවකම තොට ලකුණක් ලැබෙනවා ආපහු අරමුණට එනකොට මට ලකුණු දෙකක් හම්බෙනවා වට්ටපන් මම වට්ටවනවට හැම වෙලාවෙම මම බලනවා ඉන්නේ අරමුණටමද මායය හැම වෙලාවෙම පරාදයි සදාචාරවාදී හිතන්නේ මේ කාද එයා හිතන්නේ නිින්ද යන්නේක වැරදි කියලා නිින්ද යන එක වළක්වන්න බුදුන්ටවත් බෑ හැබැයි නිින්ද යන හැම වෙලාවෙම ලකුණු දෙකක් ගන්න පුළුවන් ආපහු අරමුණටයි එන්නේ කියනක ගිහිල්ලම අත්දකින්න එපා. හිතලා කියලා හරියන්නේ දැන් මේ වෙලාවේ හිතලා හරි අත්දැකීම හරි කියවකට මම ස්තුතිවන්ත වෙනවා. බලන්න මේක සනාතන නීතියක්. සනාතන නීතියක්. එක කාලයකට ගියාට පස්සේ හිත සද්දවලට යනවා, වේදනාවට යනවා, හිචිලට යනවා, නිින්දට යනවා. ගියාට පස්සේ කවුද අපි දන්නේ ඒක කොහොමද වෙන්නේ කියලා මම පිටපොට දැනගත්ත ගමන් අරමුණට එනවා. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ සච්චේ uppajjati කෝදං රතං භන්තං වධාරයේ තමහං සාරතින් භූමි රශ්මිගාහෝ ඊතරෝ ජන තමන්ගේ රතේ පාරෙන් පිටපයින්ට හදනකොට බ්‍රහන්ත රතයක් පාරෙන් පිටපයින්ට දෙන්නතෝ නැතර කරගන්න මිනිහට මං කියනවා රතාචාර්ය කියලා ඒ වෙලාවේදී කලබල වෙලා අනේ අපි කියලා දඟලන ගත්තොත් රතේ පෙරළුවත් පල්ලෙහාට ඒක නිකන් තෝරලනු අල්ලන්න දන්න බොබ්බඩේක් විතරයි. උඩ තේරෙන්නේ නැහැ බ්‍රාහ්මක රතයක් නතර කරගන්න ඇති. ඒ වගේ තමයි දැන් බ්‍රාහ්මක රතේ කියලා කියන්නේ සතිය හැල්ල පිට ගිහිල්ලා. දැනගත්ත ගමන් මොකක්වත් තිබා ආපහු ගෙනල්ලා පාරේ තියාගන්න පුළුවන් අපේ මූල කර්මස්ථානේ. බුදුහාමුදුර අපෙන් ඔච්චර අපේක්ෂා කරා. ඒක සිද්ධ වෙනව නම් බලන්න අපි ඉතිසල භාවනා කරපිය කොච්චරක් අපි අරස ගන්නවද කියලා. নিක්කමට හරි මෑණිව අමාරුයි දාන්නයි මම මේ ප්‍රශ්නේ අහන්නේ. ඒ ඉබේම හිත පිට පිටගියේ හිත ඉබේම අරමුණට එනවා කියලා ඩිංගිත්තක සතුටක් ඇති වෙලා තියෙනවා. නෑනේ. ඒකයි අසත්පුරුෂකම කියන්නේ. ඒකයි අසත් ධර්මය කියන්නේ බලන්න මෙච්චර ලස්සන පිටියන හිත ආපහු ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලාට අපි කවදාවත් ඒකට සාදු කියන්න දන්නේ නැහැ. ඒකට සාදු කියන්න දැනගත්ත දවසේ Brahmacharya ඉවරයිනේ. සද්දේ හිත ඵලයන්, වේදනාට හිත ඵලයන්, මේ හිතවිල්ල හිත ඵලයන්, නින්දට ඵලයන් අවෝයා එනවනම් ස්වභාවයෙන් එනවනම් කවදා හරි හිතනද මෙන්න මේකට සාදු කියන්නේ ඉගෙන ගත්ත දවසේ. මේක සමාදම් වෙන්න ගිය දවසේ අපි අම්මා අප්පා දීපු නැති දායාදයක් උරුමකාරයෙක් වෙනවනේ. ගුරුවරයෙක් දීපු නැති දායයක් කර්ම කාර්යයක් නැති බුදුහාමුදුරෝ කියනවා සත්පුරුෂයා කරන්නේ දුද්දතං දදාති දුක්කරං කරෝති දුක්ඛමං කමති. බුදුහාමුදුර අපිට දීලා තියෙන්නේ ලේසියෙන් දෙන්න පුළුවන් එකක් නෙවෙයි. දුද්දතං බුදුහාමුදුර අපිට කරලා තියෙන සේවයේ දුක්කරං මේ ඈත පෙනිච්ච මිනිස්සු කවුරු 2600 කට ඉසයිච්ච මිනිස්සු. ඉන්දියාවේ උපන්න මිනිස්සු අපි ඊට පස්සේ 2006 ඉඳලා ඉපස්සේ නිකම්ම නිකන් නරපන්නු. අපි උත්සාහ කරපු නිසා නිවැරදි ආයෝජනයක් කරපු නිසා අපට පේනවා හිත පිට යන එක නම් වළක්වන්න බෑ. පිට ගියාට පස්සේ ආරක්ෂක භූමිය දන්නවා. එයා වහාම ගෙදර එනවනම්. මේකට නේ බුදුන් කියන්නේ. මේකට ධර්මයේ කියන්නේ. මේකට ධර්මාරක්ෂාව කියන්නේ. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. නමුත් මෑණියන්ට මම බැන්නොත් මේ මොඩිට මේක තේරෙන්නේ නැහැ නේ කියලා පිළිගන්නවනේ. සතුටු වෙන්නේ නැහැ නේ. දැන් මේ සාකච්ඡා කරාට පස්සේ සතුට වෙන කොනක් එනවනේ. මෙච්චරමයි Brahmacharya. මෙච්චරමයි Brahmacharya. ආපහු එන ගමන බලන්න, ප්‍රසවාසය පිට වෙන තැන බලන්න, ඕනේ කේන්තියක් යන හැටි බලන්න, ඕනේ ආශාවක් ඉවර වෙලා යන හැටි බලන්න, ඕනේ පෙරහැරක් යනකොට පතපැත්ත බලන්න ඔක්කොම එකයි. ඒක කියන්නේ විමුක්ති රසය කියලා. ඕන දෙයක් ඉඳලා ගෙවෙන තැන ඒක සතුට දෙයක් වුණත් කනගාටුවක් වුණත් හිත පිට ගියත් මොනවා වුණත් ගෙවෙන තැන තියෙන විමුක්ති රසය විශේෂයෙන් තියෙන අත්තරද්දේ. අපි ලක් අත්තරදි සිත් වෙනවනේ ශිල්පද කැඩිලි කායික වාචික මානසික අඩුපාඩුකම්. මේ වැඩේ ඉවර වුණාට පස්සේ මොකද වෙන්නේ බලන්න. එයා ආපහු ඇවිල්ලා නිවැරදි තැන හිට ගන්නවා. ඒ නිසා ස්ථිරහණයක් වෙලා නැහැනේ. මේ කාගේ ධර්මයක් නිසාද බුදුහාමුදුරුව අපිට කියලා දෙන්න හදන නෛර්යානික සද්ධර්මයේ ඒ වගේ එක දැනගන්නකොටම ප්‍රතිඵල තියෙනවා. අකාලිකයිනේ. සාන්දෘෂ්ටිකයි නෙවෙයි ජීවිතේ තිබුණේ. ඒ වගේ මේව බලව කියලා ඕනෙක නොපෙන්වන්න පුළුවන්. පෙන්වන්න පුළුවන් අමනියෙකුට පෙන්වන්න බෑ. ටිකක් භාවනා කරගන්න පෙන්වන්න දෙයක්. මේ බලපන් හිත පිට යනවා. මම ඒකට කනගාටුන එක හරියි. ඔව් පිට ගිය කාප වරමුණට එනකොට මට දෙගුණයක් සතුට වෙන්න පුළුවන් නම් මාරයට ලකුණු 33 හම්බ වෙනකොට මට 70 ගණන් හම්බ වෙනවා. ඒ අනිත්‍යක පච්චත්තම් වේතබ්බ විඤ්ඤෝ යෝන ප්‍රඥාවන්තිකට පෙන්නලා දෙන්න පුළුවන් මමත් මේ සෝවාන් වෙච්ච මහා ජාතින් ආපු කෙනෙකුනේ නිකම්ම නිකන් නරපණුවෙක් භාවනා කරනවා මම දැනට අත්දකින්නවා පිට යන එකට මම කනගාටු වෙන්නේ නැහැ වැඩක් නැහැ කනගාටුලා කියලා පිට ගියක මේ ඉබේ එනවනේ එන්න මේ ටික බන්නට කියලා දෙන්න පුළුවන් දාපව ගිහිලි වෙලා කියයිද කියවේයිද දත් නැමෙනව දත් නැමෙනව ඕවා කියන්න ගත්තොත් මොකද ඒ තරම් මිනිසුන්ට පච කියලා කියලා කියලා දිව්‍ය ලෝකේ යවන්නයි 18 රියන් වෙන්නයි රැස් වී දෙන්නයි පච කියලා කියලා කියලා මේ වගේ දෙයකට දායකෙක් නමලා මෙතෙන්ද ගන්න ඔටුවෙක් ඉදිකට වේගෙන් ඇදලා ගන්න පුළුවන්. ඔට්ටු වෙනවද කැමති වෙනවද? මේක කියලා දෙන්න කැමති වෙනවද? ඈ? දැන් තේරෙනවා කියලා හිතනවද? දැන් තේරෙනවා කියලා හිතනවද? බොරු එච්චර කොහෙද? ඈනිය මොකට ඊට වැඩි. හැබැයි මෙතෙන් ගෙනාව එක සභාව මෙතෙන් අඬ ගහන වේකට මම ස්තුතිවන්ත වෙනවා. මං අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න මොකද මම ළඟට එන එක නිකන් යම රජුරෝ කාට එනවා කිය මම ප්‍රශ්න අහනකොට උත්තර දෙන්න. යා මොකාවත් කැමති නැහැ. ඉතින් කතා කරන්නේ මේ හින්නාංශකෙදී. මං කෙල්ලෝ ටික හදලා ගන්න බය වෙන්න බෑ මට දෙන්න එක දවසේ බෑ මට සතිය වඩන්න සතිය හදන්න සති දෙකක්වත් මට ඕන. එක සතියෙන් හදන්න බෑ මොකද මම ඔක්කොම හිරිමල් පිපිච්චේ වුන් එතනින් යම ලැජ්ජයි බයයි ඒ මොකක්වත් මට වැඩන්නේ නැහැ මම ඊට වැඩි කෙල්ලොත් එක්ක හැදිච්ච කොල්ලෙක් නිසා මට ඕවා එකකවත් බය නැහැ මම ගන්නවා හැබැයි දවසෙන් දෙකෙන් බෑ ඒක නිසාම මෑණියෝයිල මට කිව්වේ දවස් 15ක රිට්‍රීට් එකක් ඉල්ලුවේ මේ allele තැම්බෙන කම්ම තම්බන්න වාගෙට තම්බලා ගන්න නැතුව බුසු බුසු ගහලා හයි ප්‍රෙෂර් කුකර් එකේ දාලා තම්බනවා වගේ තම්බන්නවා දැන් තැම්බිලා දැන් තුන්වෙනි දවසේ එනකොට මට සුව දෙනවා හරි. ඔට්ටුයි අපි යන ඊගා ප්‍රශ්න. හරිද? ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී කායට සිත නොපීඩවද ආශ්වාස ප්‍රශ්වාස උසුබන්නේ හිත નિરાශයෙන්ම පවතී. නාසය තුළදීම හට ගැනීම, ගෙවි යාම, නැති වියාම හොඳින් පැහැදිලිය. සීතලද උණුසුමද පවතී. වරක චක්‍රයක් මෙන් නාසය තුළ හුස්ම රැල්ල වේගෙන් ගැසියයි. ගැසියයි. පසු සියුම් යයි. මේ සියල්ල වරක එකම නාස්තික පුඩුවක පවතී. දෙකීම එකවර හටගන්නා බවත් නොහැඟේ. කෙටි වේලාවකින් හිත සංසුන් වේ. වරන් ඇතුලේ හුස්ම ගන්න. ඉන්පසු යම් සියුම් ධාරාවක් වරන් ඇතුලේ වලාකුලක් තුම්රැල්ලක් වගේ ශරීරයෙන් ඉහළට එසවේ. ටික වේලාවක් පිටතට ගොස් පවතී. එවිට සෑල්ලුව දැනේ. නැවත එය කායට පැමිණේ. පිටවීමත් ඇතුළු වීමත් දැනේ. නිතර නිතර මේ කීප විටක් පවතී. කොතරම් සැලුවත් මා මගේ ආනාපාන අරමුණ නොහැර එහි බැසගෙන සිටිමි. මේ අනිත්‍ය ස්වභාවයයි සිතයි. මෙවිට හුස්ම රැල්ල වඩාත් ප්‍රකට වේ. මේ නිවැරදි සිතිවිල්ලක්ද? එසේ සිටිය යුතුද? මේක හරිනම් නිවැරදි හිතවිල්ලක් මේක යුතු දෙයක් නම් වැඩි වේලාවක් ආනාපානෙ ඉන්න හේතු වෙනවා. වැඩි වේලාවක් සිතපතින්න හේතු වෙනවා. අයුතු නම් නොකට යුත්තක් නම් අරමුණ මොනිටර් කරගන්න බෑ, තියාගෙන ඉන්න බෑ, සතිය පවත්වන්න බෑ. ඒක නිසා මේ ජීවුම් කාර්යය හෝ කාර්යයෙන් මම අහන්න කැමති තමන්ට තේන විදිහට දැන් ආනාපානෙත් එක්ක ඇසුර සමීප සම්බන්ධතාවය වැඩි වෙලාද සතියත් එක්ක ඇසුර සමීප සම්බන්ධතාවය වැඩි වෙලාද අඩු වෙලාද කියන එක මම දැනගන්න කැමති තමන්ගේ විනිශ්චය අනුව අප්‍රේ ස්වාමීන් වහන්සේ මට ආනාපාන සතිය මේ ඇස් දෙක අරගෙන හිටියත් භාවනාවෙන් පිට භාවනා කරලා ස්ථානයේ ඉඳලා ඇස් ඇරිය ඇස් දෙක අරගෙන හෝ ඒ හුස්ම මට සිහිපත් කරන්න ටික වෙලාවකට පුළුවන්. ඒක භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා වැඩමුළුවට ආවට පස්සේ එකද ඉසිරිඳලම තිබුණා. ස්වාමීන් වහන්සේ මම ආනාපාන සතිය පිළිබඳව ස්වාමීන් වහන්සේ නමක් යටතේ ටික කාලයක් ඒ පිළිබඳව අවබෝධය ලබා ගත්තා. දැන් ඇන්දි ඉස්සෙල්ලත් දැනගෙන හිටියා මම ඉඳගෙන හිටියත්, ඇවිදගෙන හිටියත්, කටයුතු කරගෙන හිටියත් ආනාපානිය අසුර කරන්න පුළුවන් කියලා. ඔව් ඒක තමයි අපේ ජීවිතයේ තියෙන ලොකුම නිදානේ. ලොකුම වටිනා දේ. ඉතින් අපි ඒක දන්නවා නම් ඒ කියන්නේ ඉරියව්වෙන් පරිබාහිරව ඉඳගෙන හිටියත්, ඇවිද්දත්, පුදියන් හිටියත් ආනාපානිය වැඩෙනවා. ඒ වගේම දවසේ වෙලාවේ උදේ වුණත්, දවල් වුණත්, මත් දහනේ වුණත්, රෑ වුණත් ආනපනේ පවත්න්න පුළුවන් නිසයි සරුවචනන්සේ මානවයට මේක දීලා තියෙන්නේ. නමුත් මානවයා හිතනවා මේ ඉඳගෙන භාවනා මධ්‍යස්ථාන කරන නිස්සනවණේට මෙන්න ඕනේ ආනපනේ වඩන්න කියලා. එහෙම එකක් නැහැ. හැබැයි අපි ඒක කියන ඔව් නිස්සන් වන්ට ආවොත් නම් හරියනවා කියලා නිකන් බොරු ප්‍රචාරයක් අපිට තියෙනවා. ඒක වැත්තක තිබිච්චාවයි. නමුත් ආනාපානයේ උප්පත්තියම ලැබෙන දැන් මරණ කම තියෙන එක. ආනාපාන සතිය පිහිටවන්න ලයිසන් ගන්න ඕනේ නැහැ නේ කාගෙන්වත්. කාට වළක්වන්නත් බෑනේ. නමුත් මේකයි කලයුත්තේ කියලා දන්නේ නැති මරිකම, අමනකම, මෝඩකමනේ අපි ළඟ තියෙන්නේ. ඒක කවුරු හරි විශ්වසනීය හාමුදුර කෙනෙක් හරි කවුරු හරි කිව්වොත් ඒක ඔප්පුකරනද ඒක ඔප්පු කරලා බලන්න මහා වෙලාවක් යන්නේ නැහැ. ඊට පස්සේ තමන්ගේ ජීවිතයේ තියෙන එකම සම්මා ආජීවය කියන්නේ ජීව යහ ජීවනය කියලා කියන්නේ මේ ආනාපානේ අත්නෑර ඇස්පල්මෙන් යන්න දෙන්නේ නැතුව කිට්ටුවක ඉන්න තාක්කල් ආරක්ෂක භූමියේ ඉන්න තාක්කල් ගෝච රාජ්‍යත්තේ ඉන්නේ එතකොට බලත හැකි අපට ඇත්තටම අපි එහෙම සැලකුවත් නැතත් ආනාපානේ මාවත් අරන යන්නෙම නැහැ මගේ තියෙන කඩප්පුලිකම නිසා බෝඩකම නිසා තකතිරුකම නිසා මං හිතන ආනාපානේ ගිහිල්ලා කියලා නෑ නින්දෙදිත් අපිත් එක්ක අම්මා මරුණත් අපිත් එක්ක දුවදරුවා වනේ දාලා කෙටුවත් අපිත් එක්ක ගෙට කිටි ගත්තත් අපිත් එක්ක අපි මේ අනම්මනම් වලට සලකන නිසා අනපානේ මුසුක්කුව බලා ඉනවා නේ මේ මෝඩි. මෝඩි කියන්නේ ඉන්දියාවේ ජනාධිපතිට කියන්නේත් මෝඩි කියලා. මේ මෝඩයා. මේ මාව දාලා මේ අනම්මනම් හොයන්න යන්නේ මේ කාමේ උඩාතු වලන්න කියලා පස් බිම යන ගන්නදේ. කවදා හරි ආනපානේ ළඟට එනකන් ආනපානේ කවදාකවත් අපිට බනින්නේ නැහැ. හැබැයි උපහාසයෙන් බලන කවදා මේ මෝඩිට මේ මෝඩයාට මේක තේරෙතිලා ඕක කරන්නේ ඥානකොණික සාංශේ ඉංග්‍රීසියෙන් ලියන තරම් බුද්ධ කෙනෙක් ලෝකේ පහළ වෙන්න ඕන කියලා හිතනවා. පොඩි දෙයක් නෙවෙයි. ඒක වෙන්න බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්න ඕනේ අබුද්ධෝත්පාද කාලේ කවදාකවත් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒකට එකයි තියෙන්නේ කල්යාණ මිත්‍රතාවය සඳහා නිතරම ආනපනේ ඇසුර තියාගන්න. නිකන් කන්දක් නැගින මිනිහ හැරමිටිය එල පහ වෙනකන් අතාරින්නේ වගේ ඒකට සලකන්නේ. එහෙම නැත්නම් මේ ආනපන සතිය කියලා මේකට කියන්නේ සලකන්නේ. මේ ලෝකේ සක්විති රජකම නම් ඒක දෙනවා. සෝවන් මාර්ග බලාදී අරමාර්ථ ධර්ම නම් ඒක දෙනවා. මතක ශක්තිය ඕන නම් ඒක දෙනවා. දිබ්බ චක්ක දිබ්බ දෝතෝ නම් ඒක දෙනවා. ඉල්ලු ඉල්ලු දෙයක් දෙනවා. ඒක නිසා දැන් ඉස්සර කාණබණ තේරෙන්නේ නැති මෝඩි කාලේ වගේ නෙමෙයි. දැන් තේරෙන මෝඩියක් වශයෙන් කරන්න තියෙන මීට පස්සේ මොනව නැති වුණත් මම මේ හම්බ වෙච්ච දේ තව තව වර වරයක් විදියට සලකලා නිතරම බල බල ඉන්නවා කියලා ගියාට පස්සේ තේරෙන්නේ මේ හුස්ම රැල්ලක නිවන තියෙනවයි කිය. මේ හුස්ම රැල්ල තුළ ධාතු හතරම තියෙනවයි කියලා. මේ හුස්ම රැල්ල තුළ සීළු අභිඥා තියෙනවයි කියලා. මේ හුස්ම රැල්ල තුළ සීළු ලෞකික සම්පatti තියෙනවයි කියලා කවුරුත් හිතන ඔක්කොම ඉඳන් නිකන් හුලං කිය. නිකන් හුලන් නෙවෙයි. මේක නිකන් හුලන් නෙවෙයි. බුදුහාමරණ බුදුකමල බදුන්නේ ඕකෙන්. පසේ බුදුරජාණන් වහන්සේට පසේ බුදුරජාණන් දුන්නේ ඕකෙන්. මහරහතන් වහන්සේලාට මහරහත්කම දුන්නේ ඕකෙන්. රහතන් වහන්සේලාට රහත්කම ලැබුණේ ඕකෙන්. ආර්යයන් වහන්සේලාට ආර්ය භාවය ලැබුණේ ඕකෙන්. සියලු අභිඥා ලැබුණේ ඕකෙන්. ඒ නිසා දැන් මොකද්ද කරන්න ඕනේ? පස්මරැල්ලෙම හිත පිහිටවන. එච්චරයි. ඒකට වෙන මොනවද ඕන කරන්නේ දැන්? අවශ්‍ය මොකක්වත් ඕනේ නැහැ. මේවට කියන්නේ birth rights. උපත්තියම අපිට ලැබිච්ච දෙයක්. මිනිස්සුන්ට විතරයි හැබැයි. ඔක්කොටම නෑ. උපත්තියම ලැබිච්ච දේ මේක බහා තියෙන හැම චිත්තක්ෂණයකම සාප වෙනවා. මේක බහා තබන හැම චිත්තක්ෂණයකම අපාගාමී වෙනවා. මේක බහා තබන හැම චිත්තක්ෂණයම අකුසල් සිද්ධ වෙනවා මේක දන්න කෙනා. එනිසා විලාම කුසල් ගැන හිතන්නේ නෑ ඊට පස්සේ මොන කුසලයේ කෙරුවත් ආනාපාන සතියෙන් කරනවා කුසලයේ මහත්ඵල මහානිසංස වෙනවා. මහත්කේ යනකොට ආනාපාන සතිය නැහැ කරනවා. බෑ ඩ්‍රයිවර් ඔය වැඩේ කරන්න ගියොත් අට්ටු. නෑ මට ඉබේ එනවා. ඒ කියන්නේ වෙන සිතුවිල්ලක හිටියත් අර පොඩි මෑන්වන්ස කිව්වා වගේ වෙන සිතුවිල්ල ආරාමේ භාවනා කරනකොට හෝ මම කාල වේලාව අරගන්නව හැම දවසකම භාවනා කරන අවස්ථාවකදී මම පරයන්කට එන්නේ වෙන වෙන සිතුවිලි ඔස්සේ. ඒ ඇවිල්ලා මට එකපාරට හිත හදා ගන්න බෑ. ඒ නොයෙක් නොයෙක් අරමුණු අතර යනකොට ඉබේම ස්වාමීන් වහන්සේ මගේ ශරීරය ඇතුලෙන්ම හරියට පොළොව යටින් එළියට යමක් එනවා වගේ හරියට බෝලයක් වගේ ඇවිල්ලා කෙලින්ම මගේ හුස්ම රැල්ලෙම හද කරලා පිහිටනවා. එතනදිම මම නැවත මගේ ආනාපාන සති හුස්ම රැල්ලට හිත පිහිටනවා. වීර්ය කරන තාකල් උත්සාහ කරන තාකල් මේක ඉන්නේ නැහැ. කරවවන් නිකන් ඉන්නකොට මෙන්න පාට ආනාපානට ඇවිල්ලා. දැන් මේ මෑණියෝ කිව්ව ඔක්කොම බයෙන් ඉන්නේ මට කතා කරන්න කියලා. පණිපචනේ. දැන් අත්පිට ඔප්පු වෙනනේ බොරු කියන්නේ. හරි දැන් දැන් දැන් ඒ කියන්නේ ඉතින් හරිනේ ඉතින් එක එක කියවනකින් ඔහොම බය නැති කරන්න පුළුවන් නම් කිල්ලෝ ලක්ෂ ගණක් හදතයි. ආදි දක් ගන්නකොට මේවා කරන්න පුළුවන් වෙන්නේ හැම බාම නැහැ හැම තැනම නැහැ ගමේ පොලේ නැහැ නියම තාත්තල. ඉන්ජා මම බොහොම සන්තෝෂ වෙනවා මොකද පහුගිය දවස් දෙකේ මම දැනගෙන හිටියා මෙතෙන් එනවයි කියලා හැම එකම. මත් ඊයේ පෙරේදයි මට ළඟ තියුණා නම් කෙවිතත් තලනවා. එක එක්කත් කතා කරන්නේ එක එක්කත් කමටහන සුද්ධ කරන්න අවශ්‍ය දේ කියන්නේ නැහැ. හැබැයි මම දන්නවා පළවෙනි දවස් දෙකේ කොයි රිට්‍රීට් එකකට ගියත් ඔයගොල්ලෝ. නිකම් පිට බාධාවකින් කතා කරනවා වගේ අඟහරු ලෝකෙන් ආවා වගේ තමයි. ටික දවසක් ගියාට පස්සේ කාවට පස්සේ අපි එකම ධර්ම පවුලේ ඔක්කොම හදා වේලා ගන්න පුළුවන් තරමට ඒක නැතුව මේනින් ආංශ ඒ සමගිය නැතුව මොන තපසක්වත් නැහැ. සමග්ගාණන් තපෝසුකෝ එකිනෙකා විශ්වාසය ඇති කරන්න ඒක උදුරලා ගන්නත් බෑ. ඒක උදුරලා ගන්න අපි ඇති කරන්න ඕනේ මේ ඔක්කොම නව නිග්‍රහ අපි ලබන්නේ විඳින්නේ මේ ධර්මයේ sannivedanය කරගන්නේ ධර්ම සාකච්ඡාවෙනේ. ඉතින් ඒ නිසා දන්න කෙනා නැත්නම් ඒක පිළිබඳව වගේ දන්න කෙනා සාකච්ඡාවට පණ දෙන්න ඕනේ. එතකොට බැරි කට්ටියට හිත ඇවිල්ලා නිබේම අර ගඟට වැටිච්චාම ගඟ දිග ගහගෙන යනවා වගේ යනවා. සාමාන්‍යයෙන් වෙලාවකට ආනාපාන සතිය කරනකොට මට රිදී පාටට ලොකු තාප්පයක් වගේ. ඉස්සරහ ඇවිල්ලා නවතිනවා. ඒත් මම ඒ ගැන හිතන්නේ නෑ මම මගේ හුස්ම රැල්ලෙම වාසය කරන. ඒ කියන්නේ ඒක බෙනෙදිත් හුස්ම තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ මට ඒක ඒක හොඳට මට දැන් හුරු වෙලා තියෙනවා. ඒක බුරුම් භාෂාවෙන් කියන්නේ පාර තියෙනකන් ගමට ගිහිල්ලා නෑ. පාර කෙලවර ගම. ඒ කියන්නේ ආනාපානේ තියෙනකන් ඉන්නේ ප්‍රතිපදාව. එහෙම නැත්නම් මාර්ග සත්‍යය. ආනාපානේ සම්පූර්ණයෙන්ම ගෙවිලා අනිමිත්ත එහෙම නැත්නම් විඳීමක් නැති සංඥාවක් නැති සංස්කරණයක් නැති මේ ආනාපාන මේ වේදේකක් කියන බෙදීමක් නැත්තඳ යනකම්ම ආනාපාන ගෙනියනවා. එතකම්ම අපි ඉන්නේ මාර්ගයේ. ඒක ඉවර වෙච්ච දවසේ, පාර ඉවර වෙච්ච දවසේ ගම. එතකන් හිතා ගන්න තියෙන ආනාපාන ඉන්නකම් මම ගෝචර භූමියේ ඉන්නේ. මේක කවදාද ඉවර වෙන්නේ මම ආර්ය තත්ත්වයටපත් කරනවා. ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න කෙලස් ගෙවෙන්නේ. ඇයි එහෙම මේ විශාල වශයෙන් තහඩුවක් වගේ රිදී තහඩුවක් වගේ එහෙම පේන්නේ. ඒක නෙමෙයි අපිට අවශ්‍ය කරලා තියෙන්නේ. එහෙම පෙනෙද්දි තානාපාණයෙන් හැලෙන්නේ නැහැ කියන එක විතරයි කතා කරන්නේ. අපි කියන්න ඕනේ කළා තියෙන්නේ මෙහෙම ඝන බහල තහඩුවක්. ඝන බහල බාධාවක් තිබුණත් මට ආනාපානයේ දුරස්ත බවක් තේරෙන්නේ නැහැ. ඒක නම මාරසාවේ ඉන්නේ. මේ වගේ මේ ඔක්කොම මනසින් ඇති කරගන්න ප්‍රක්ෂේපණ මෙවට අර්ථකථන දෙන්න ගිය ගමන් අපි ආනාපානයේ අනදර කරා වෙනවා. අපිට කියන්න තියෙන්නේ මේ බාධාව ආවත් උලඟක් වැදුණත් සද්දයක් ආවත් වේදනාවක් ආවත් හෙල්ලිලා මං ආනපානටම යනවනේ. උතුරු කට්ට කොහේ කරකොල තිබ්බත් උතුරටනේ හැරෙන්නේ. පොල් ගෙඩියක් වතුර දාපුවා ලැබු පැත්ත කොහොමද උඩට එනවනේ. ආන්නේ වගේ ආනපානට එන්න තියෙනවා නම් එන එන එන ආරයක් එන ගැම්මක් එන නැම්මක් එන ප්‍රවණතාවයක් තියෙනවා නම් ඒකට උප්පරිම සලකන්න ඕනේ. ඒකට උප්පරිම අනුග්‍රහ කරන්න. ඒක උපරිම සප්පාය කරන සලසලා දෙනවා. ඇයි බාධා එන්නේ? ඇයි මේ බාධා වේ ස්වරූපයෙන් එන්න කියන්නේ මායя. ඒ පැත්තට යන්න දෙන්නවා. මෙච්චර වාත තීතිත් මට ආනපන කරන්න පුළුවන් නේ කියන වචනේ ආපු ගමන් බුදු. නික්කේෂී. නිර්වල. අවස්ථරයි ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව කරගෙන යාමේදී කකුල එසවීම තැබීම සිහියෙන් කරගෙන යන විට පාදවල හා ස්පර්ශවන ස්ථානයේ වේගෙන් වෙනස් වන ආකාරය මනසට දැනේ. ඔසවන පාදයේ තබන විට වේගවත් ලෙස වෙනස් වන ආකාරය දකිමින් සක්මන් තවදුරටත් කරගෙන යාමේදී තද ඒකාග්‍රතාවයක් දැනේ. එවිට පරයන්කයට යාමට සිත යොමු වේ. එවන් අවස්ථාවක සක්මන නතර කර පාරයන්කයට යෑම සුදුසුද? සත්‍යම එහෙම මේ සක්මනේ යම් යම් ලකුණු දැක්කට පාරයන්කට යන්න එපා. Taman සාමාන්‍ය කියනවා නිකන් දල වශයෙන් ආධුනිකයා පැයක සක්මන පුරුදුකරනද පුරුදු කරලිවරලා සක්මනේ ඇති කරගත්ත ඒ සමාධිය හලහොල් හලහප්ප ගන්න නැතුව හලහොල් මං වලටපත් කර නැතුව එහෙම ගිල පරියන්කේ වාඩි වෙන්න පුළුවන් නම් ලොකු යාදීමක් වෙනවා. ගැම්ම අල්ලලෑමක් වෙනවා. පරියන්කේ දැන් සක්මණේ මට ඇති දැන් යන්න ඕන කියලා හිතලා ගියාම නරකමත් නෑ. ඒක එච්චර ලොකු වැරද්දක් නෙවෙයි. නමුත් සමාලාට මේ වැරදි තක්කීරුවක් වෙන්න තියෙනවා. ඒ නිසා සාමාන්‍ය ආධුනිකයට කරන්න තියෙන්නේ ඔය හැම වෙලාවෙම වෙන දෙයක් නෙවෙයි. ටික කාලයක් ගියාම Tamandම තේරෙනවා. සක් පැයක් සක්මන් කිරීමේ වටිනාකමයි මම මේ පෙන්ලා දෙන්න හදාන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී ආශ්වාස ප්‍රශ්වාසය දෙස බලා සිටීමේදී නාසිකාග්‍රයේ ආශ්වාස ප්‍රශ්වාස දෙක සියුම්ව දැනේ. සමහර අවස්ථාවල ආශ්වාස ප්‍රශ්වාස දෙක නොදැනේ. පක්මන් භාවනාවේදී ඔසවනවා යවනවා තබනවා යනුවෙන් භාවනා කිරීමේදී සිතේ එකඟතාවය ඇතිවේ. පාවලට තීන් වැලි ස්පර්ශ වීමේදී සිසිලතක් දැනේ. ධනුපැදුරේ සක්මන් කිරීමේදී ගොරෝසු බවක් දැනේ. මෙසේ කොපමණ වේලාවක් කටයුතු වන්නේදයි පාදා දෙනමෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. දැන් මේ විදිහට කරුණු එහෙම නැත්නම් ස්වභාව ලක්ෂණ එහෙම නැත්නම් පෞද්ගලික ලක්ෂණ එහෙම නැත්නම් අත්‍යන්ත ලක්ෂණ ආකාර සටහන් පේන්න පටන් ගත්තා නම් Tamanට කුඹුරක උඩ කුඹුරේ වතුර එකතු වෙච්චාම ඒක පිරලා ගිහලා පල්ලෙහා කුඹුරට වැක්කෙනවා ඒක පිටිච්චාම පල්ලෙහාකට වැක්කෙනවා වගේ පරියන්කේදී හා චක්පනේදී අවශ්‍ය තොරතුරු ටික අවශ්‍ය පිං කියලා හිතන්නකෝ අවශ්‍ය දක්ෂකම් ටික ආවට පස්සේ භාවනාවම ඉනිනවා ඊගාවෙකට සැස්කේඩින් කියලා කියන්නේ එකින් එකට එකින් එකට යනවා. කොච්චර වෙලා කරන්න ඕනද කියන එක නෙවෙයි තියෙන්නේ. Tamanne මේක කරන්න මොකද්ද කියන බාධායි. භාවනා භාවනා විසින් අල්ලගෙන යනකම් ඒකට තල්ලු කරන දෙන එකයි තියෙන්නේ. මේක අර මනලත් පොතේ කිරිතුන්නේ මහානකට කියලා වගේ පැය ගන්න කොච්චරද අරේ මේ කියලා හේතු කරන්න අයිතියක් අපිට නැහැ. කලාතුරකින් තමයි අපිට භාවනාවක් හරියන වෙලාවක එන්නේ. ඒක දාන්න ඇති වෙන්න මට එකක් මොකද්ද මේ අරසාව පිළිබඳ එකක් කියත හැකි. ශ්‍රද්ධාව වැඩි වුණොත් ප්‍රඥාව කාබාසිනිය කරනවා. ප්‍රඥාව වැඩිනොත් ශ්‍රද්ධාව කාබාසිනිය කරනවා. වීර්ය වැඩිනොත් සමාධිය කාබාසිනිය කරනවා. සමාධිය වැඩිනොත් වීර්ය කාබාසිනිය කරනවා. සතිය විතරක් කවදාකවත් වැඩිවීමක් නැහැ. සතියේ වැඩිවීමක් නැහැ. සතියේ යුග භාවනා යුග චෛතසිකයක් නෙවෙයි. ඒ නිසා මේ සතිය වැඩෙනවා තොරතුරු වැඩි වෙනවනම් උපරිම දෙනවා මිසක් ඒක ලොකු ස්වාමීන් වහන්සේ ලියලා තිබුණේ අපේ ගොඩගොවියා රැස් වහින වෙලාවේ සීගන් සීගන් කියලා තමගේ කුඹුරු ඇටික් කරගන්නවා. මේ නගුල නෑ හරක් නෑ කියලා බලන් හිටියොත් වැස්ස ඕන වෙලාවට එන්නේ නෑ. වැස්ස ආපු වෙලාවේ කරගන්නවා. ඉතින් මේ වෙලාවේදී පුළුවන් තරම් ඒ තොරතුරු තව තව ලැබෙන්න සලස්සන්න තොරතුරු ගානකට ආපු ගමන් ඊගාව ඥාණයට ඊගාව මට්ටමට භාවනාව යනවා. ඒක යෝගාවචරය බය වෙන්න දෙයක් නැහැ. වගකීමකුත් නෙමෙයි යෝගාවචරය. ඒක ඉබේම ධර්මයෙන්ම සිද්ධ වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ මා මීට පෙර ආනාපාන සති භාවනාව වඩා ඇත්තෙමි. මට මුලින් දැනෙන ආස්වාසයත් ප්‍රශ්වාසයත් අතර හිස් බවකි. ක්‍රමයෙන් එය ප්‍රගුණ කරගෙන යන අතරේ නොඑක් දර්ශනද දක්නට විය. ඒ 2002 වසරේදීය. දැන් හුදකලාව සිටන සෑම මොහොතකම මගේ නාසයෙන් රසණයට ප්‍රශ්වාසය සිදුවේ. ආශ්වාසය සීතලට දැනේ. භාවනාවට වාඩි වී භාවනා කරන විට හොඳින් සමාධිය ලැබේ. දර්ශනයක්වත් පහළ නොවේ. සමාධිය තුලම සිටිමි. දැන් මා කළ යුත්තේ කුමක්ද? මා භාවනාව වැඩි යුතු වන්නේ කොහොමද? ඔබ වහන්සේ මත බුදු බව ප්‍රාර්ථනා කරමින් මට පිළිතුරක් උපදේශයක් මෛත්‍රියෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මේකෙදිත් මේ ධර්ම සැක තියෙනවා කියලා කියන්නේ විගාඩ මොකද්ද කරන්න ඕනේ කියලා කියන්නේ ඔය ලැබිච්ච තහවුරු ලැබිච්ච සමාධිය ලැබිච්ච ඒකාග්‍රකම් මදි. ඒ නිසා ඒකේ බොහෝක් වෙලා ඒක සිද්ධ වෙන්න අරින්න ඕනේ. ඒකේ පදම් වෙන්න අරින්න ඕනේ. ඒකේ ඒක gedara වගේ වැටෙනකන් යන්න ඕනේ. තාම දැනෙනවා නම් මං ඊගාට මොකද්ද කරන්න ඕනේ කියලා ඒ කියන්නේ මේ ඇතිවෙච්ච සමාජයට කරන විවේචනයක් ඒක. ඇතිවෙච්ච සමාජයට කරන නිග්‍රහයක් ඒක. ඒක අනදරයක්. මේ සමාජයේ පිරිච්ච එකක් නම් සම්පත්‍තිකර එකක් නම් ඊගාට යන්න ඕනේ කන්නේ ඒ නිසා මේ සමාධිය තුල තියෙන තෘෂ්ණාව ස්වરૂපේ දකින්න. මේක ඉක්මොල යන්න තියෙන ආසාව දකින්න. ඒ කියන්නේ මේ සමාධිය එච්චර පිරිච්ච එකක් නෙමෙයි. පිරෙන්නේ පදම් වෙන්නේ නැතු. ඒක හේම පදම් වෙන්න දෙන්න. හේම මන්දි බදින්න අරින්න. එහෙම මිදෙන්න අරින්න. මිදුණාට පස්සේ තමයි තේරෙන්නේ ඒක සම්පත්‍තිකර අවස්ථාවක්, පිරිච්ච අවස්ථාවක්. එහෙමනම් තමයි තේරෙන්නේ සැක නැහැ කියලා. ඒ නිසා මේ සැක ඉවර වෙනකන් සමාධිය දියුණු කරන්න ඕනේ. පිටිතනක දීර්ඝ ප්‍රශ්නයක් අමනාත. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා විසින් මීට වසරකට පමණ පෙර සිට ආනාපාන සති භාවනාව ප්‍රගුණ කරමි. නාසිකාග්‍රයට සිත යොමු කර ආශ්වාසයට හා ප්‍රශ්වාසයට සිත යොමු කෙරෙමි. හුස්මේ දිග කොට ස්වභාවයද සීතල හා රස්නේ ගතියද තද ගොරෝසු ගතියද හොඳින් හඳුනාගෙන මාහට මේ වන විට සංසිඳුණු හුස්ම හඳුනා ගැනීම දක්වා ආනාපාන සති භාවනාව ප්‍රගුණ කෙලිමි. සංසිඳුණු හුස්ම තුළදී බාහිර ශබ්ද ඇසුනද ඒ භාවනාවට බාධාාවක් නොවේ. භාවනා අරමුණේ සිත පවත්වා ගත හැකිය. සංසිඳුණු හුස්මට සිත යොමු කරගෙන සිටීමේදී මුලදී සිතට වෙනත් සිතුවිලි පැමිණියද මේ වන විට විනාඩි 30ක පමණ වේලාවක් බාහිර සිතුවිලින් තොරව සිටීමේ හැකියාව ඇත. නමුත් ඇතැම් භාවනා කරන දිනවල මේ වෙනස් වේ. එක් දිනක් භාවනා කරන විට පිටත සිදු කිසිදු ශබ්දයක් නොඇසී ගියා. මේ ඒ මොහොතේ මට නිින්ද යාමක්ද නොවිය. එසේ තිබූ කාලය මට පැහැදිලිව හඳුනාගත නොහැකි විය. ආසන්න වශයෙන් සදාන් කිරීමටද නොහැක. සාමාන්‍යයෙන් භාවනාවට බාධා වන තීන මිද්‍ය ශරීරයේ වේදනා කිසිත් මාහට නොමැත. නමුත් බාහිර සිතිවිලිවෙන් තොරව භාවනා ආරම්භණයේ සිටන විට මේ දින තුල දින තුන තුල ධනිස් වලට හා පපුවේ වේදනාවක් විටින්ට පැමිණේ. නමුත් එය භාවනාවට බාධාවක් නොවේ. එම වේදනාව පැමිණියද සිතේ හිස් බව ඉදිරියෙන් තියාගෙන එම පපුවේ වේදනාව යටපත් කරගෙන භාවනාව වැඩිවීමට හැකියාව ඇත. විටක මෙම වේදනාව උත්සන්න වී නැති වී යයි. නැවත ආපසු පැමිණේ. විටින් විට වේදනාව පැමිණියද භාවනා ආරම්භනට බාධාවක් නොවේ. හිතේ හිස් බව පවත්වාගෙන වේදනාව යටපත් කර තබා ගැනීමට හැකියාව ඇත. භාවනා වරණ වරණදින පාරයන්කේදී අරමුණට පිවිසීමට මම දැන් මෙතන යන්න පමණක් මෙනෙහි කර භාවනා ආරම්භනට සිත එකඟ කර ගැනීමට මේ වන විට හැකියාව ලැබී ඇත. තවද සක්මන් භාවනාව සෑම පදයන්කයකටම පෙර වරක් සිදු කරන අතර මම දැන් ඇවිදිනවා යන්න අවධානයෙන් සක්මනේ යෙදෙමි. මේ කාලය තුළදී විනාඩි 30ක් පමණ එක දිගට ඒකාග්‍රසිතකින් බාහිර අරමුණු වලින් තොරව සක්මන් භාවනා කිරීමට හැකියාව ඇත. තවද වැසිකිලි කැසිකිලි යාමේදී පින්දපාතයේ වඩෙද්දී වතාවත් සිදු කිරීමේදී සතිය උපරිමයෙන් ප්‍රගුණ කරමි. විනාඩි 25ක් 30ක් වැනි කාලයක් සතිය කඩා නොඇති පවත්වාගෙන යාමට හැකියාව ඇත. ඊට අමතරව ආනාපාන සතිය වැඩිීමේදී කහ පැහැති එළි වරන් ඇති ආලෝක දහරා දුටුවද ඒ පිළිබඳ පසුපස යාමක් හා අවධානයක් යොමු නොකළ අතර භාවනා ආරමුණට බාධාවක් කර නොගත්තෙමි. මේ වන විට වෙනදාට වඩා හේතුවක් නැතිව සිතේ සතුටක් ප්‍රබෝධමත් ගතියක් හා වෙනදාට වඩා භාවනා කිරීමට වැඩි කැමැත්තක්ද ඇති වී ඇත. මේ ආත්ම භවයේදීම කෙසේ හෝ නිවන සාක්ෂාත් කර ගැනීමට දැඩි උත්සාහයක් ගනිමි. මා විසින් දැනට කරගෙන යනු ලබන භාවනා ක්‍රමේ යම් අඩුපාඩුවක් නම් පහදා දෙමින් මෙනි ඉදිරියට භාවනාව වැඩි යුතු ආකාරය පිළිබඳව පැහැදිලි කර දෙනෙමින් ඔබ වහන්සේගෙන් ඉතා ගෞරවයෙන් යුතු ඉල්ලා සිටිමි. පෙරවන් සරණයි. ඉතින් මේකෙදී කියවෙනවා ලෝකේ තියෙන හැම දෙයකටම වැඩි ඉතාම බලවත් දේ තමයි මොනවත් නැති එක. හිස්තන. විවේකී. අනේ විවේකය සියල්ලට වැඩිය පිවිතුරු අවස්ථාව බවත් රාග අවස්ථාවක් බවත් මූලික අවස්ථාවක් බව තේරුම් කරගෙන ඇති තාක් තියෙන කෙලෙස් ඒ කෙලෙස් කියවිලා විවේක ගන්න ගියා නම් නික්ලේශී කියලා ඒක නිර්මලයි කියලා මම දැයකට යන්න පුළුවන් හැබැයි ආයෙසට මට කෙලෙස් වලට නැවිත් බෑ දේවල් නැතුව බෑ දේවල් නැතුව දේවල් දේවල් ඇතිව මිසක්ක දේවල් නැතිකම සාපේක්ෂව අල්ලන්න බෑ ඒ නිසා කෙලෙස් වලට එනකොට දන්නවා කෙලෙස් නැත්තනක් තියෙනවා හිස්තන කියලා හිස්තනදී හිස්තනින් බව තේරෙන්නේ නැහැ ඒක තේරෙන්නේ නැහැ කෙලෙසයක් ආපු වෙලාවට. ඒක නිසා කෙලෙසයක් නැතුව නික්ලේශී බව අවබෝධ කරගන්න බැරි නිසා කෙලෙසෙත් තියෙනවා මොකද්ද සූචක ගතියක්. වා දක්වන ගතිය නිර්මාණය නිර්මාපක ගතියක්. ඒ නිසා එනකොටම දන්නවා මං ඉඳලා තියෙන්නේ විවේකය. හැබැයි විවේකේ ඉනකොට විවේකය අත්දකින්න බෑ. මේ නිසා මස විවේකයේ සහ අවිවේකයේ අතර තියෙන ප්‍රත්‍යুৎපන්න භාවයේ තේරුම් ගන්න එකට අපි තතතාවේ කියලා කියනවා. අෂ්ටෝක ධර්මයේ කම්පා නොවීම කියනවා. මේක සමත භාවනාදී නේව සංඥා නා සංඥායතන කියනවා. අසංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති තත්ත්වය කිය. ඉතින් මේ සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති තත්ත්වයට යන්න ඕනේ නම් මං කියන්නේ මේ සමත ධ්‍යානෙට නෙවෙයි මේ දෙකටම සමහිත ඇති කරන්න eBay. අරමුණක් තිබුණත් අරමුණ නැති වුණත් කෙලස් තිබුණත් කෙලස් නැති වුණත් මේ දෙකටම නොසලන ගතිය යන්න බරපතල කෙලස් තියෙදි බෑ. ඉංග්‍රීස් තම්පත් කරන තම්පත් කරන යනකොට ඒක තැනකදී වර එක ශබ්දත් ඇහෙනවා වර එක නැති වෙනවා වර එක වේදනක් දැනෙනවා වර එක නැති වෙනවා වර එක හිතවිලිත් වෙනවා නැති වෙන නමුත් විවේකීට බාධා වෙන්නේ නැහැ හිතන්න බාධා වෙන්නේ නැහැ හිතන ඔක්කොටම වැඩි ලොකු එකක් කවදා හෝ මේ බේන දේවල් වල දිග පළල හොඳ මරක ගෑනු පිළිමි කම්බන්න වෙනුවට මේ හිතන තමයි මගේ හැබෑ නිවහන මෙතනින් තමයි මම පටන් අරගත්තේ මෙතනින් තමයි මම ගමන කෙලවර වෙන්නේ කියලා ඒ ශූන්‍යතාවය ඒ සාපේක්ෂ හිස් බව උතුම් කරලා සලකන්න යනකොට බුද්ධම ආධ්‍යාත්මයක් තියෙනවා. බුද්ධම ආගමික වටිනකමක් තියෙනවා. අපි මෙතෙක් කල් කෙරුවේ මේ ලාභ සත්කාර සම්මාන සිලෝක තියෙන පැත්තේ නෙමෙයි රණ්ඩු කෙරුවේ. ඒක අසුචි වලක ඉන්න අසුචි පණුවෙක් ලොකු අසුචි කැලලක් ගන්න කරන සටනක් වගේ. විවේකයේ කියන්නේ මොනම අසුචියක්. අජටයි. ගැට මොකුත් නැහැ. අජට අවකාශය. අජටාවකාශයේ ওই ඔක්කොටම වැඩිය ලොකුයි. නමුත් බයයි, බීතිකාවයි, අනතුරුදායකයි. කෙලවරක් කරන්න බෑ. මේ නිසා අපි මොනවා හරි කොනක් අල්ලනවා. භාවනා කරන්න ඕනේ කවදා හරි මේ අජටාවකාශයෙන් පටන් අරගත්තේ හිස්තනින් මේකමයි අවසානේ මේක මට හැබෑ නිවහනක් වේවා මට පුළුවන් තරම් හිස්තන වේවා විවේකේ වේවා උදේකලා වේවා සාමේ වේවා කියලා අන්න ඒකට ගැළපෙන ජීවන රටාවට යන්න ගියොත් මොනම යකෙකුටවත් බාධා කරන්න බෑ. මේ දේවල් අල්ලන්න ගියොත් තමයි ඊර්ෂ්‍යා ක්‍රෝධමාන අල්ලපු ගෙදරත් එක්ක රණ්ඩු UNP ශ්‍රී ලංකා ගෑනු පිළිමි ඔක්කොම රණ්ඩු. ඉතන අල්ලන්න ගියාම ඒකට කියන්නේ මගේ වචනේ නිතරංග ජය. ඒකට කවුරුත් නැහැ. ඒ තරංග බිමේවත් කවුරක්වත් නැහැ. අපි මේ තරංග බිමට බහින්නේවත් රාගය නිසා මාන්න නිසා, මමයා නිසා. ඉතින් බුදුහාමරවට පෙන්නලා දෙනවා හිස්තරක් කියනවා දරුවා. ඔක්කොටම වැඩි ලොකුයි එක. ඔබ කවදාද ඒක අගේ කරන්න ඵලයන්. එතකොට මේක ළමා පොඩි ළමයින් අසුචිත් එක්ක කරන සෙල්ලමක් වගේ තමයි. මේ ලාභ සත්කාර සම්මාන සිලෝකෝට දඟට දැඟලිල්ල, කාම වස්තු වලට දඟට දැඟලිල්ල. ඒ නිසා හිස්තන වඩා පුළුල් දෙයි, ලොකු දෙයි, ගැට නැති දෙයි, කෙලෙස් නැති දෙයි ටික ටික හුරු කරන්න. ඉතින් මේක කයට සහ ජීවිතයට ආස කරන එකට දැනෙන්නේ පාළුවක්, කාංශයක්, කොම්වීමක්, රහෙන් එළවීමක්, අතපල්ලේ වැටිල්ලක් කියලා. සත්පුරුෂයට වැටෙන්නේ උදකලාවක්, විවේකයක්, විශ්‍රාමයක්, ශාන්තියක්, සත්පුරුෂ ගතියක් කියලා. මේ වෙනස තමයි අපි මේ භාවනාවේදී මේ ආකල්ප වෙනස විතරයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඔය යුද්ධ කලාව හැමදාම අපිත් එක තිබිලා තියෙනවා. මෙතෙක් කල මුස්පේන්තුවක් විදිහට සැලකුවේ භාවනාදීක ලොකුම උත්තරම ලාභයේ වශයෙන් සැලකනකොට අපි සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ඉවරයි. අපේ තියෙන ගති ඔක්කොම නරක ගති අයින් වෙලා අපි ආර්ය තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා ඒ හිස්තන ලොකු බව සැලකලා ඒකට අනුග්‍රහ කරන්න ඒකට සප්පාය කරුණු සලසන්න කියන එකයි කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති ආරමුණු කරගෙන සිටන විට හුස්ම යන යන එක සීතලට දැනෙනවා. ඒ දැනෙන හුස්ම හිමීට යනේන බවද දැනෙනවා. එක වේලාවක් විනාඩි 5ක් වගේ කාලයකදී කය බර අඩු වී කය නැති වගේ දැනෙනවා. මෙසේ සිටන විට කයේ කොටස් පිළිකුල් බව මෙනෙහි වෙනවා. ඉගත් ස්වාමින් වහන්සේ මේ පාදා දෙන්න. පුළුවන් තරම් ඒ මේ මානසිකාරයවත් නැතුව ඒ හිස්තැන්න ගියාට පස්සේ මානසිකාරය ආවට කමක් නැහැ කරන්න එපා. පුළුවන් තරම්ගේ විශ්‍රාම වනස විවේක මනස උදිකලා මනස, සතිමත් මනස, ඒ සමාධිගත වෙච්ච මනස වැඩිවීම සඳහා වැඩි වේලාවක් පැවැත්වීම සඳහා කලියුත් කරන එක තමයි කියන්නේ. ගාමී ස්වාමීන් මම ආනාපාන සති භාවනාව වඩමි. එෙහිදී හුස්ම ඉහළට ගන්නා විට නාසිකාග්‍රයේ සීතල ස්පර්ශයකුත් හුස්ම පහළට හෙළන විට නාසිකාග්‍රයේ උණුසුම් ස්පර්ශයකුත් වටහා ගනිමි. මෙසේ එක දිගට හුස්ම ඉහළ පහළ යන අයුරු සිහියෙන් දකිමි. ටික වේලාවකදී වරාණත් විනාඩි 15ක් පමණ හුස්ම ගැනීමේ වේගය අඩු වෙමින් නොදැනෙන තරමට හුස්ම ගැනීම හෙලීම වැටහේ. එම අවස්ථාවකදී කය පිළිබඳ නොසිතෙන තරම්ය. මෙම අවස්ථාවේදී හුස්ම රැල්ල සංසිඳීමක් ලෙස දක්වමි. ගන්නා හුස්ම රැල්ලේ වේගය ඊටම අඩු මට්ටමක පැවතියද හුස්ම රැල්ල දෙසම සිහියෙන් බලා සිටිමි. ගෞණීය ස්වාමින් වහන්සේ මෙතෙක් මෙතෙක් සිට භාවනා වැඩි යුතු අන්දම නොඇටෙන බැවින් භාවනාව වැඩි යුතු අන්දම හදා දෙන්න ලෙස ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. අරමුණට පොණට පොණ දාලා තියෙන ගතිය සතිය වැඩෙන එක තමයි ආධුනිකයා කරන්න ඕනේ. දැන් ඒකට පොට පෑදිලා තියෙන්නේ. නිසා වැඩි වේලාවක් පරියන්කේ නම් ආශ්වාස ප්‍රශ්වාස ශක්මණීන වම දකුණත් එක්ක උහුරු කරන්න. එතකොට කෙලස් ඇතුළට වැඩෙන ගතිය අඩු වෙනකොට සතිය නැගිටිනකොට තමන්ට ආනපාන සංසිද්ධියම මෙට විදි ඉක්මනට සිද්ධ වෙලා විවික ස්ථාන ඉක්මනට යන්න පුළුවන් වෙනවා. එහෙම වේවා කියලා ප්‍රාර්ථනා අවසරයි ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී ආශ්වාස ප්‍රශ්වාස උඩුතලයේ ස්පර්ශ වන ආකාරය විනාඩි 15ක් පමණ හොඳින් දැනේ. එක් වේලාවකට පසු ආශ්වාසය ආරම්භ වන තැනත් එය ගෙවි යන ආකාරයත් සියුම්ව දැනේ. ප්‍රශ්වාසයත් එලෙස දැනේ. මේ භාගයක් පමණ පමණ පසු ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය ශරීරයේ අභ්‍යන්තරේ නොව බාහිර සිරස් අතර වේගයෙන් සිදුවන ආකාරය දුටීමි. මට දැනුනේ කෙස් දසක් දෙපස සිට වේගයෙන් මේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය වී ඒ දෙකේ වෙනස් සුවාගත නොහැකිසේ එකක් වී ඒකවරම හිරුණාක් මෙන් හුස්ම ගැනීම අපහසුතාවක් දැනේ. ඒ ප්‍රශ්නයට ඔබ වහන්සේගේ පිළිතුර වූයේ නැවත නැවතත් මුහුණ දෙන ලෙසය. එම ගැටලුව නැවත පැන නොනැගියේ නමුත් ඒ වගේම තවත් ප්‍රශ්නයක් මතුවුණේ. පතුමස්ත දවස ආරම්භ සක්මන් භාවනාවක් කර පරයන්කයට වාඩි වී දැස් තියාගෙනම ගැනීමට පෙර බාහිර ඇති ගස්කොළන් ආදී දැසට පෙනෙන සියලු දේ මායි අතර ඇති වාතය එනම් සුළඟ ඝනව පෙනුනි. දුවිල් දුවිලි මෙන් නිරුගක් මෙන් නොසැලවෙන ගතියක් ගතියකින් යුක්තව එසේ දිවියදී දැස් පියා විනාඩි පහක් පමණ ආශ්වාස ප්‍රශ්වාස දිහා බලා සිටන විට ආරම්භයේ සිට උඩුතොලේ හැපෙන තෙක් ආශ්වාසයේ රාශියක එකතුවක් මෙන් කොටස් වශයෙන් පියවර වශයෙන් එක ආශ්වාසයක් තුළ දුටු වෙමි. පැය භාගයක් පමණ ගත වූ පසු එක්වරම මා සහ වාඩි වී සිටි ආසනයේද සියල්ල කරකැන්නට වුණි. මා එසේම ඔළුව බිමට පහත් කර විනාඩි 10ක් පමණ සිටි පසු යථා තත්ත්වයටපත් විය. නමුත් තාමත් මාර්ග බාහිර මාර්ය බාහිර මාර්ග බාහිර දෙයි අතර සමාන මායි බාහිර දෙයි අතර ඇති සුළඟ බොහෝ විට සැලවෙනවා පිළිතේ පෙනේ උපදේශ පතමි පෙරවන් සර්ණයි කොහොම මේ වගේ සංඨාන පඤ්ඤන්ති ආකාර පඤ්ඤන්ති වශයෙන් එක එක සටහන් එක එක ආකාර පේනවා මේ ඔක්කොම සෙල්ලම් කරන්නේ මාත් ආනාපානෙත් එක තියෙන යාලුකම කඩන්නයි කියලා හිතාගෙන මෙවදිගේ හිත මෙහෙවන්නේ නැතුව මේ මොන කරදර බාධක තිබුණත් මගේ ආනාපානෙත් එක්ක තියෙන සුවතකම මුලිච්ච වෙලා ඉන්න ගතිය මූණට මූණ දාලා ඉන්න ගතිය රකින්නවනම් භාවනා අකණ්ඩව ඉදිරියට යන්නේ. ගෞරව ස්වාමීන් වහන්සේ අවසරයි මම පරයන්ක භාවනාවේදී මූලික අරමුණ වන උදරයේ පිම්බීම හැකිලිම දෙස බලා සිටන විට ඒ ඊටාම් වේගයෙන් ක්ෂණයක් ක්ෂණයක් තරමට ඊටාම් වේගයෙන් පිම්බීම හැකිලිම සිදුවේ වේගෙන් සිදුවී ගොස් ඒ ක්‍රියාවලිය එකපාරටම නවතී. ඉන්පසුව මම සිහියෙන් නැවත උදරයේ දෙස බලා සිටිමි. එහෙත් එහි කිසිවක් සිදු නොවේ. ඉන්පසුව පපුව තුල වේගෙන් ඉස්තන පාත්වන වරණ තුල ඉදිරියට ස්වභාවය දැනේ. එයද ඊටා වේගවත්ය. අධික ලෙස රත්න ස්වභාවය දැනේ. එය ගිනි ජාලාවකින් පිච්චෙන තරමට වැඩිය. ඒ වන විට සමහර වෙලාවට උදරයේ අධික සීතල ස්වභාවය දැනේ. ඒ වගේම දියැලකින් ජලය ගලා යන ස්වභාවය දැනේ. හෘදේ ස්පන්දනය වේගවත් බවර්ෂා බවනිසා නැති තැති ගැනීමක් බියක් හදවීමක් දැනේ. මේ ස්වභාවය පැහැදිලි කර දෙන්න. ඒ වගේම ස්වල්ප මොහොතකින් නැවත සිසිල් වේ. නැවත මම උදරයේ දෙස බලන විට සිහියෙන් අපහසුතාවයකින් තොරව පිම්බීම හැකිලිම සිදුවේ. දර්ශවාමින් වහන්සේ මට දැනගන්නට අවශ්‍ය වන්නේ මෙසේ හදය තුලින් අධික රත් වීම වරහය තුලින් ඉන්ද්‍රක් තරමට මේ වේගවත් බව පරයන්කට ගිය ගමන්ම දැනෙන්නේ ඇයිද? ඇයිද කියලා කරුණාවෙන් මෛත්‍රියෙන් පැහැදිලි කර දෙන සේක්වා. නිවන් අවබෝධ වීම පිණිස හේතු වේවා. මේ සමහර ආයත එහෙම ධාතු මනසිකාර වශයෙන් ගුණසුම සිසිලස කම්පණ චංචල පීඩු වෙන වැగిරෙන ගති බර හැලු ගති වැටෙනවා. ඒවට වෛර කළොත් ඒව ආයෙන්නේ නැහැ. ඒවා අහන්නේ ඇයි භාවය කියලා වෛරයක්ම තමයි. භවනා කරනවා කියන්නේ කපුව මන්තරයක් යතු මතුරනවා යකාට එන්න කියලා. යකා ආවට පස්සේ ඇයි යකෝ ආවේ කියලා ඇහුවොත් එහෙම. මේ මතුරන මතුලා ගෙන්නගත්ත යකා. ආවට පස්සේ යකාට බය දුවනවා. ඒක තමයි ඔය sannivedanaye තියෙන ප්‍රශ්නේ මේවට අකුල් හෙලන්නේ නැතුව මොනවා ආවත් අතපය කැඩෙන්නේ නැහැ අඬු කැඩෙන්නේ නැහැ මම මේක හරහා යන්න ඕනේ කියන අදිස්ථානය ගන්න මේ සාකච්ඡා කරන්නේ. ඉන් තනියම කරන්න බෑ. ඒක ධෛර්යමත් වෙලා ඒක දිහා ලෑස්ති මනසින් ගියොත් ඒකටත් බය වෙන්නේ. ලෑස්ති නැත්නම් මේ හැම එකක්ම මේ බිහිතිකාවල් භ්‍රාන්ති හිත පීඩා වෙන දේවල් වෙනවා. ඒ නිසා අපි සාමූහිකව ගන්න ඕනේ මේ අදිස්ථානේ. අපි කාය ජීවිත නිර්පේක්ෂව මේකට වාඩි වෙලා ඉන ඕනම දෙයක් තියදී ආනපානේ රකින්න රකින්න මට එනවා ප්‍රතිශක්තියක් මට එනවා දැරීමේ ශක්තියක් ඒක තමයි මරණයදී මට උදව් කරන්නේ වයස වයසට ගියාම උදව් කරන්නේ ළඩ වුණා උදව් කරන්නේ කියලා මේක පුළුවන් තරම් වයසට දෙවිදෙ වෙන්න කලින් මැරෙන්න කලින් පුරුදු කරගත්තොත් අනිවාර්යයෙන්ම Tamanට ජීවිත රක්ෂණයක් ලැබුණා මේක හොඳ ඉස්සරහට යන ගමන මේකට බීචිකා විද්‍යපත් කරගන්න නැතුව සැක ඉදිරිපත් කරගන්න නැතුව ඉදිරියට යන්න ශක්තිය ලැබීවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේකද ප්‍රශ්නේ පමණයි. හොඳයි අපිට පැයකින් ඉවර කරන්න දුන්නත් පැයකමාරක් ගියා නමුත් ඊයේ පෙරේද වගේ නෙවෙයි අද වෙනකොට කරුණ ඉදිරිපත් කිරීම අතින් සහ ඉදිරිපත් වෙච්ච කරුණ අතින් එහෙන ප්‍රගතියක් පේන්න තියෙනවා. ඉතින් ඒක හැම කෙනාම ඉවසලාව දාරන්න ඕනේ ඉවට. මේක මේ තරමින් හරි මේක දිනු කරලා ගන්න පුළුවන් වෙච්ච එක ලොකු දෙයක්. ඒ නිසා මේ ගත්ත ගැම්ම අම්මා මුත්තගෙවත් කඩා ගන්නවා. මේ ක්‍රමේ දිකට පවත්වාගෙන යන්න ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා